සාදු සාදු සාදු පෙරවන් සරණයි සත්‍යත්වාන්නේ බුදු සරණයි බුදු සරණයි සත්‍යත්වාන්නේ අපි කල්යාණ මිත්‍ර විවිධ එකතු වෙලා මේ ඉසියම් අපේ රොෂාන් මහත්මයා එතුමාට පසුගිය සතියේ සාකච්ඡාවෙන් මතුවෙච්ච ප්‍රශ්නයක් යොමු කරා. ඉතින් ඒකට පත්මිශ්‍රී මහත්මයලා දිල්ලුක් මහත්මයලා එහෙම උදව් කරලා පොඩ්ඩක් කතා කරා. අපි එතනයි හිටියේ. මම කියන්න බලන්න මොකද්ද කියලා ඒක. ආන්දයි. මම එහෙමනම් රොෂාන් මහත්මයාටම නැවත ආරාධනා කරනවා. මේ ප්‍රශ්නය ඉදිරිපත් කරන්න මේ අපි ප්‍රසන්න මහත්තයා තෙරුවන් සරණයි සතුටුතුමා එදා මේ අර අපි ගැන අපිට මේ ශාලාවක් ගැන කියලා මේ එදා කිව්වේ විතක්ක ਵਿਚාර කියන එක ටික ටික සංසුන් වෙනකොට ගෝසාව අඩු වෙනවා කියන එකද නැත්නම් අපි දැන් කතා කර කර හිටියේ දස සංඥාව එකින් එක මේ අයින් වෙලා ඒකේ ඇති වෙන නිශ්ශබ්දතාවය ගැනද කියන එක තමයි මට දැනගන්න වෙලා අවශ්‍ය වෙලා තිබුණේ. පිරුවන් සර්ණයි. සම්මා සම්බුද්ධ සරණයි තථාගතයන් වහන්සේට নমස්කාර වේවා. මේ ප්‍රශ්නයේ තේරෙනවා. හැබැයි ප්‍රශ්නේ ගත්ත හැටි ටිකක් පැහැදිලි මදි කියලා හිතෙනවා. දස සංඥා අයින් කරනවා කියන කතාව අයින් වෙන්න ඕනේ. එහෙම එකක් නැහැ. දසන භාවිතා කරනවා කියන එක තියෙන්න ඕනේ. නමුත් ප්‍රශ්නය උනේ දැන් අපි භාවනා කරනකොට සිතවිලි එනවනේ. සිතවිලි බාධාවක් හැටියට අපි හිතනවා. අපට එන සිතවිලි බාධාවක් කියලා හිතෙනවා. නමුත් අපි හිතමු මේ වචනේ හොඳ නෑ භාවනා දිගට කරගෙන යනකොට හිත මම මේ වචනේ මෙතන පාච්චිද ධ්‍යාන කියන වචනේ මම කිය මහත්ගත වෙනවා කියලා. මහත්ගත වෙනවා කියන වචනේ විතරයි ගත්තේ. ඒකට අදාළ කරන්න එපා චිත්ත චෛතසික වලට. විශාල වෙනවා. ඒ හිත විශාල වුණාම අර අපේ මනසේ පසුබිමේ කෙරෙන කතා සිතිවිලි මතක කියන ඒවා අපිට අයින් කරගන්න පුළුවන්. ඒවා මගේ හොඳ ගුරුවරයෙක් කියන ඒක සාකච්ඡා කරනකොට heart of ignoring කියලා. සමහර ඒවා නොසලකා හරින්න අපි ඉගෙන ගන්නවා. විපස්සනාවම නෙවෙයි නමුත් අර මනස විශාල වෙච්ච නිසා මට තේරෙන හිතේ කොහෙදෝ කතාවක් ඇහෙනවා මට. හිතේ සිතවිල්ලක් මතකයක් නැගෙනවා දැනෙනවා. ඒ දැනුණාම ඒක මම මගේ කියලා මට සම්බන්ධ වෙන්න මට බාධාවක් කියලා හිතෙන්නේ නැහැ. එයා ඔහි හිටපු ආවේ කියලා මගේ වැඩේ කරගෙන යනවා. ආනාපාන සතිය නම් ආනාපාන සතිය දිගට කරගෙන යනවා. එතකොට එතනින් වෙන්නේ අර සිතවිල්ල මා විසින් නොසලකා හරිනවා. ඒ නොසලකා හැරීම නිසා නොසලකා හරිනවා කියන අමතක කළාමත් නෙවෙයි. ඒක දෙන කරදරේ මං ගණන් ගන්නෙ නෑ. ඒක අර විශාල ශාලාවක මම විශාල ශාලාවකට ඇතුළු වෙනවා. මට යන්න ඕන බුදු පිළිම ළඟට. හරි මං යනකොට දෙතුන් දෙනෙක් කතා කරන එහා හරි ජනෙල්ලයන්ගේ මේ කොනේ මං ඒවා ගණන් ගන්නත් යනවා වගේ හිතේ කෙරෙන එක එක හොල්මන් මට තේරෙනවා නමුත් මම ඒවා ගණන් ගන්නෑ. ඒකෙන් කියේ හිත පුළුල් වෙනවා. නොසලකා හරින්න පුළුවන් නැත්තම් හිතට මොන හරි ආවහම මුළු හිතම ඒකේ විශ්ින් වටලා ගන්න තියෙනවා. ඒකයි නතර වෙනවා කියලා කිව්වේ. මම හිතනවා පැහැදිලි ඇති කියලා නැත්නම් ආයෙත් අහන්න. අනිත් මේක තමයි පැහැදිලි පැහැදිලි. ආහ්. බුදුසන්න. බුදුසන්න. සත්‍යත්වානේ මේ ප්‍රශ්නෙට පිළිතුරු දෙන්නට කටයුතු කරන අවස්ථාවේදී තවත් කාරණාවක් ඉස්මතු වුණා මේ විතක්ක ਵਿਚාර සහ මේ සංඥාව අතර කොහොමද සම්බන්ධතාවය පැහැදිලි කරගන්නේ කියලා. මේ ඒ ගැනත් කිසියම් අදහසක් ගන්න පුළුවන් සත්‍යත්වානේ. ඔව් ඔව් දැන් මෙහෙම දැන් මේ කතා කරන්න හැරෙන්න අනිත් ධර්ම කාරණා ගැන කතා කරන්න පුළුවන් කල්යාණ මිත්‍රයන් මිතුරියන් නැද්ද අද? අද නෑ වගේ සත්‍යතුමානි. දැන් අපි මදුපිණ්ඩික සූත්‍රෙම ගියොත් මහා කච්චාන හාමුදුරු දේශනා කරන එක යම් සංජානාති සංවිතක්කේ. ඒ සංජානනයත් සංජානන කියන එතන සංඥාවමයි. හඳුනා ගැනීම එනකොට මේ ගැන විතර්කයක් කරනවා. වචන නැතුව ඒකට යන්න බෑ නැත්තම් ඒකයි. පින්තූරේ ගෙනියන්න බෑ වචන නැතුව. දැන් අපි හිතමු සීගිරිය මතක් වෙනවනම් සීගිරි කියන වචනේ ඇතුලේ කැරකෙන සංජානනයත් එක්කම. රුවන්වැලසෑය කියන වචනේ රුවන්වැලසෑය කියන වචනේ නැතත් පැගෝඩා කියලා හරි මොනියුමන්ට් කියලා හරි තියෙන වචන එනවා ඒකට. වචනයත් එක්ක තමා මුහුඳු රළ කියනකොට ඒ සංඥාවයි විතර්කයයි ඒ ගැන ඒ මන් දාපු වචනයත් එනවා එකට. විතර්කේ බොහෝ විට භාෂාවක් තියෙනවා. ලැන්ග්වේජ් එකක් තියෙනවා. වචන තියෙනවා. ඒක හිත ඇතුලෙන් කතා කරනවා. ෆයිල් කියලා කියනකොට ඒ ෆයිල් කියන ඒ කොම්පියුටරේ ෆයිල් නම් එහෙමයි නැත්තම් මෙන්ලා ෆෝල්ඩර් එකක් වගේ මතක් වෙනවා. ඒ ඒ සංඥාව තියෙනවා. යම් එතකොට මොකද කියන්නේ චක්කුංච පටිච්ච රූපේච උපද්දච්ච චක්කු විඥානම්. මේක තේන්නේ ඒක ඇතුලේ වෙන දෙයක් එතකොට. ඔන්න දැන් අවදි වෙන්න පටන් අරන් මේ විඥාන ප්‍රවාහය අවදි වෙනවා. තින්නම් සංගිති පස්සෝ ඒක එකතු වීමම තමයි මගේ සම්බන්ධ වීම. පස්සපච්චා වේදනා. එතකොට ඒ ගැන මට ඉංග්‍රීසි වචන හොඳ සෙන්සේෂන් එකක් ඇති වෙනවා. වේදනාව කිය එකයි. මම ඒ ගැන අවදිවත් බවක් එනවා. මට දැනෙනවා ඒක. යම් වේදේති තං සංජානාති. ඒ වින්දනය කරපු දේ ඒ වචනේ හොඳ නැහැ නම් තර මම ඒක සෙන්ස් කරා ඒක කරනකොටම යම් වේදේති තං සංජානාති. ඒක මං හඳුනා ගැනීමක් කරනවා. ඒකේ හැඩරුව මතක් වෙනවා. අපි හිතමු කැකුණ ගහක් කියලා මතක් වෙනවා. ඇල්බීසියා ගහක් කියලා මතක් වෙනවා. බෝ ගහක් මතක් වෙනකොට Taman දැකපු එකේ ඒ රූප සංඥා වෙනවා. අලබැදුමක් කියනකොට අලබැදුම පින්තූරයත් එක්ක එනවා. ඒ වගේම ඒකේ නමත් වෙන යං සංජ යං වේදේති තං සංජානා යං සංජානාති තං විතක්කේති ඊට පස්සේ ඒ ගැන අදහස් ගොඩ කරනවා අපි හිතමු රචනාවක් ලියනවනම් අපි ලියන්නේ එහෙමයි කොහෙද හරි ගිය දෙයක් ගැන අපි හිතමු දැන් මං ලියනවා මං අද ගියා වෙරළට කියලා එතකොට වෙරළට ගියා නම් මං ඒක ලියන්න පටන් ගත්තොත් මම සම්පූර්ණ රචනයක් ඇටියට මම ගරාජ් එකෙන් කාර් එක ළඟට ගියා. මෙහෙම සෙරෙප්පු දාගෙන ගියේ. මං කාර් එක ස්ටාර්ට් කළා. පාරේ දකුණට ගියා. එයා සචනයක් කියනවනම් පොඩි කාලේ. ඒ වගේ. එතකොට ඒ ඒ හැම වචනයක්ම එන්නේ අර මතක් වීම එක්කලාමයි. ඒ මතක් වීම එක්කලාමයි එන්නේ. එතකොට ඔන්න ඔතෙන්දී දැන් ගන්න පුළුවන් දැන් ධ්‍යාන මාර්ගිනකොට ඒවා නැති වෙලා යනවා නතුරු දහන් වෙලා යනවා. මොකද ඒ ගොඩාක් දේවල් හිතන්නේ නැතුව දැන් එක දෙයක් ගැන හිතනකොට එක දෙයක් ගැන හිතනකොට ඒ එක දේ ගැන විතරයි විතරක ඉන්නේ. ගොඩක් જાති ගැන ඉන්නේ නැහැ. හුස්ම නම් හුස්ම විතරයි. හිස් කබල නම් හිස් කබල ඇට සැකිල්ල නම් පෙනහලුව නම් පෙනහලුව විතරයි එන්නේ. එස පෙනහලුවයි ඇල්බීසියා ගහයි කැකුණ ගහයි බෝ ගහයි පාත්‍රෙයි ඇඳුල් කැඩෙයි බුදු පිළිමේ රෝසමලයි ඒවා ඉන්නේ නැහැ දැන්. ඒ සංඥා නැහැ. ඒ සංඥා නැතුණා විතරකත් නැහැ. නමුත් අර ආස්වාස ප්‍රස්වාස සංඥාවත් එක්ක විතරකයක් තියෙන හැපෙනවා හැපෙනවා ගැටෙනවා ගැටෙනවා තේරෙනවා තේරෙනවා ඇතුල් වෙනවා පිට වෙනවා කියලා ඊට පස්සේ ඇතුල් වීම පිටවීම කියන වචන දෙකත් අතුරුදහන් වෙලා එයාට ඇතුල් වීමක් පිටවීමක් නෙවෙයි තේරෙන්නේ ඊට පස්සේ අන්න ඒ විදිහට සංජානනයත් එක්කම එන විතර්ක ටික බැහැගෙන බැහැගෙන බැහැගෙන යනවා මොකද සංජානන අඩු නිසා ඊට පස්සේ අර අපි කි උපචාර සම්මාදිය නැත්තම් ඒ ධානය එනකොට එන தත්වයන් තියෙනවා නම් පරිකර්ම නිමිත්ත තියෙන ඒකේ පරිකර්ම සමාධියෙන් පස්සේ උපචාරයේ වචන වලට බයෙන් දෙපා ඒක කෙරෙනවා අපි අතින් නම් නොඳුන ගන්නට. ඒතර දෙවෙනි ධ්‍යානෙනකොට ඒ ටික හීන් සීරි අයින් වෙනවා. එතකොට සංඥාවක් තියෙනවා. භාෂාවක් ඕනේ නැහැ ඒක තියාගන්න. එතකොට හතරවෙනි ධ්‍යානෙන් පස්සේ දැන් අප දන්න නිසා කියන්නේ කතා කරන්නේ හතරවෙනි ධ්‍යානයේ එනකොට නානත්ත් සංඥානං අමනසිකාරා රූප සංඥානං අත්හංගම රූප සංඥා කියන්නේ මේ ඉමේජස් නෑ එතෙන් එනකොට ඒ වත්හැරලා දෙන්න ආකාසානංචාතෙන් එනකොට ඒ හුදු ස්පේස් එක විතරයි ඉන්නේ ස්පේස් එකේ වලහකුළු නෑ දැන් එතකොට ස්පේස් එකක් විතරයි තියෙන්නේ එතකොට මේ රූප සංඥා නම් අත්ංගම. ඒවා බහැලා ගිහිල්ලා. ඉර බහැගෙන අත්ංගම කියන්නේ ඒකයි. කෙලවරක් වෙලා යයි. නානත් සංඥානං අමනසිකාර මනෝ කියන ඉන්ද්‍රියට එක එක වර්ගයේ සංඥාවල් ඇතුළු වෙන්නේ නැහැ. නානත් සංඥානං අමනසිකාරා ඒ ඒ ඒ මනසට යොදා නොගැනීමෙන් මොකක්ද වෙන්නේ අනන්තෝ ආකාශෝති ආකාසානංචතනං උපසම්පජ් විහෙරති අනන්ත අවකාශාත්මක බව අවකාශය කියනකොට අපි කතා කරලා තියෙන ওই කියන මේ අහස්සමනේ නෙවෙයි ඒක ඒක මනසට අර අර අර ශාලාව ආයෙත් ගත්තොත් ශාලාවේ තැන් තැන් වල කතා කරපුවයි නතර වෙලා හෙල්ලිච්ච ජනෙල් තිර දැන් නතර වෙලා එහෙ මෙහෙ දඟලපු මිනිස්සු දැන් සත් නිස්සද්ද වෙලා අන්න ඒ වගේ. ශාලාව හුදු හිස් බීමක් බවට පත් වෙලා. ඊට පස්සේ ශාලාවේ බිත්තිත් අතුරුදහන් වෙනවා. බිත්ති නැති ශාලාවක්, වහලයක් නැති ශාලාවක් වෙනවා. ඊට පස්සේ ශාලාවක් නෙවෙයි ඒක. ඒ தත්ත්වයට මනෝපත් වෙනවා. ඒක තමයි ආකාසානංච අතිරික. එතෙන්ට ආව නිසා හැබැයි මේ මේ කතා කරන්නේ විපස්සනාව ගැන නෙවෙයි. විපස්සනාව එනකොට ඒ එකක්වත් සම්බන්ධ කරගන්න නැතුව ඒ හැම දෙයක්ම අනිත්‍ය දුක්ඛ වශයෙන් දකින්න පුළුවන් වෙනවා. දැන් අර පසුගිය සතියේ කතා කරනකොට අපිට ඕන වෙච්ච දේ ආයෙ කතා කළොත් ප්‍රශ්න අහපු එක්කන හිටියත් නැතත් අර අනුපුබ්බ අபிසඤ්ඤා නිරෝධ සම්පජාන සමාපatti එකේදී අන්න දැනගන්න ඕන තැන බය වෙන්න එපා වචනවලට. හෝඩුවාවක් හොයාගන්න කියලා තියෙන්නේ. ඒ ක්‍රමානුකූලව ගැඹුරින්ම තියෙන සංඥා නිරෝධය ඊට කලින් තියෙන කියමුකෝ දැන් ඊට එතකොට තේරෙයි ඒ ආකින් සංඥායතනෙට සම්බන්ධ වෙලා ගියාම එයාට හිතෙනවා කියලා බුදුහාමර කීව පොට්ටපාදතුමාට චේතමානසමේ පාපියෝ මේක හිත හිතා ඉන්ට ගියොත් ඒකේ අඩුවක් වෙන්නේ ඒක හොඳ වැඩක් නෙවෙයි කියලා ඇට හිතෙනවා. අචේතේ මානසමේ සෙය්‍යෝ. මේ ගැන හිතන්නේ නැතුව හිටියොත් ඒකේ ලොකු වටිනාකමක් තියෙනවා කියලා යාට හිතෙනවා. ඉතින් අපි හිතන ක්‍රමයට හිත හිතා ඉන්නවා නෙවෙයි. යාට තේරෙනවා ඒකේ මනස එහාට මෙහාට හෙලවෙන හැටි. අහංචේව කෝපන චේතියං මේ චේතනාවයි සංඥාවයි කතා වෙන්නේ මම මේ ගැන හිතන්ට පටන් ගත්තොත් අபிසංකරයන් මේක සිතිබිලි මතම ගොඩ නගන්න පටන් ගත්තොත් මේ දැන් තියෙන සියුම් ආකින්චඤ්ඤාතන සංඥාව අතුරුදහන් වෙන්න ඉඩ තියෙනවා. ඉමාච මේ සංඥා නිරුද්ධෙය්‍යුම් අඤ්ඤාච ඕලාරිකා සංඥා උපජ්ජියුම් වෙන ගොරෝසු සංඥා අපිට තේරෙන බසින් විතරක් කියොත් එයාට මේව මතක් වෙනනේ අර මාදන්ගේ කැකුණ ගහ පොල් ගෙඩිය බුදු පිළිමේ රුවන්වැලි සෑය පොත දරුවෝ හරි කියන සංඥාවල් ආයෙත් හිතට ඇතුල් වෙන්න පුළුවන්. ආයෙතර හෝල් එකට එක එක්කෙනාවිල්ලා කතා කරන්න පටන් ගන්නවා. ඒ නිසා යන්නුනාහං නචේව චේතියං නැච අபிසංක්‍රේයං මම නොසිතා ඉන්නවා නම් හොඳයි ඒ ගැන අபிසංකරයන් මම ඒකට කියන සැලසුම් කරන්නේ නැහැ ඊළඟට කරන්න ඕනේ මොකද්ද කියලා හිතින්. මානසිකාරයක් විතරක් තියෙන හැබැයි. සෝ නචේව චේතේ තිනච අபிසංකරෝති. එතකොට යා චේතනාත්මකව සැලසුම් කරන්නේ නැහැ ඊළඟට මම මොනවද කරන්න ඕනේ කියලා. හැබැයි ගමන් මාර්ගය යන මේක සිද්ධ වෙන නිසා. එහෙම එක්කනාට තාචේව සංඥා නිරුජ්ජති ඒ තියෙන සංඥාවත් නිරුද්ධ වෙලා යනවා අඤ්ඤාච ඕලාරිකා සංඥා නැ උපජ්ජන්ති වෙන ගොරෝසු විදියේ සංඥාවල් එන්නේ නැහැ. දැන් ගොරෝසු විදියේ සංඥාවල් කියන්නේ අඹ ගෙඩියක් කියන එක ගොරෝසු බුදු පිළිමයක් මතක් වුණත් ඒක ගොරෝසු සංඥාවක් ඒ වෙලාවට. ඒකෙන්ද නෑ. එතෙන්දී සෝ නිරෝධම් පුසති නිරෝධය අත්දකින්න පටන් ගන්න ස්පර්ශ කරනවා කියලා කියන්නේ තින්නම් සංගති පස්සෝනේ එතකොට ඒක මනෝ සංචේතනාවක් හැටියට ඉන්නේ අර මන මනෝච ධම්මේච පටිච්චුබ්බ උප්පජේති මනෝ විඥානං තින්නම් සංගති පස්සෝ ඒ පස්සේ පමණක් එනවා ඒවං කෝපන පොට්ටපාද අනුපුබ්බ අபிසඤ්ඤා නිරෝධ සම්පජාන සමාපatti හෝති එතන තියෙන හොඳ වචනේ දැන් සංඥාවල් නැතිව සම්පජානයක් ඒතොර තියෙනවා අபிසඤ්ඤා නිරෝධය දැනගන්න ඥානයක් පහළ වෙනවා සම්පජානයේ තියෙන වැදගත්කම ඒක අපි සති සම්පජඤ්ඤය කියලා කියන්නේ ඒක තියෙනවා ඒ සංඥාවල් එක්ක එන සිතුවිලි ඔක්කොම අතුරුදහන් වෙනවා. සංඥාව එනකොටම තමයි විතර්කෙන්නේ. ඒක තමයි මේකෙදී අන්තං හරි හිතා ගන්න පුළුවන් නම් එච්චරයි අවශ්‍ය වෙන්නේ. ඉතින් හරිය ඕන අපට. ඉතින් හරිය ඕන නැහැ. පුදු සරණයි කියන තවත් සාකච්ඡා කරන්න කවුරු හරි ඉන්නවද? සාදු සාදු සාදු. ඔව් මම හිතන්නේ අපිට කතා කරපු දේවල් වලට බොහොම පිළිතුරු ලැබුණා ඒ පැහැදිලි කිරීම තුළින් පද්මශ්‍රී මහත්මයා ඔබතුමාට පුළුවන් මේ ගැන අපිට තව යමක් එකතු කරන්න. තිරුවන් සරණයි අපිම මේ අවස්ථාවේ මේ විස්තරයක් කතා කරන්න බෑ සත්‍යජිත්තුමා විස්තර කර දුන්න එක ගැන නැවත හිතලා හිතන්න තව වරක් අහන්න ආවි ඒ ගැන තවදුරටත් මනස යොමු කරන්න ඕනේ ප්‍රශ්නයක් තමයි තිරුවන් සරණයි වෙනත් කෙනෙකුට තියනවාද කිසියම් අදහසක් ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න. දිලුක් මහත්මයා මේ දිලුක් මහත්මයා රූපය සහ රූප සංඥාව කියලා කිව්වන් පස්සේ මේ ඒක මේ එකක්ද දෙකක්ද කියන වගේ අදහසකුත් මතු කරගන්න ඕනද අපි? මීට පෙරත් මම හිතන ජයන්ත මහත්මයා ප්‍රශ්න යොමු කළ එක්තරා අවස්ථාවක මොකද දැන් සත්‍විත්ම පැහැදිලි කරනකොට කිව්වා හැම දෙයක්ම මතක් හැම දෙයක්ම ගැන එන්නේ රූප සංඥාවක් එක්ක කියලා. මේ ඒ කාරණාව ගැනයි මම මේ අතු කරගන්නේ. දෙලුක් මහත්මයා මේ ඔබතුමා පුළුවන් ඒ ගැන පොඩක් පටන් ගන්න. පරිවන් සරණයි මට ඒක විස්තර කරන්න නම් කොහොමද කියලා දන්නෙත් නෑ. එච්චර ඔළුවට වචන එන්නේ නැහැ එහෙම සත්‍යජිතමා කියපු කොටසලන් තේරුණයි සංඥා වශයෙන් තමයි එන්නේ කියලා නේද. ඉතින් මේක වඩා කියන්න නම් මුකුත් ඔළුවට එන්නේ නැහැ දලුවත් පාවෙන් තෙරුවන් සරණයි. ඔව් ඔව්. හොඳයි මම මේ ශ්‍රීමති මහත්මියට යොමු වෙනවා. ශ්‍රීමති මහත්මිය අපිට යම් කිසි දෙයක් මෙනෙහි වෙනකොට භාවනාවකදී වෙන්න පුළුවන්. මොකක් හරි ඔළුවට එනකොටම ඒක අපි ඔක සංඥා කිව්වට විතක්ක කිව්වට ਵਿਚාර කිව්වට ඒක කිසියම් චිත්‍රමය ස්වරූපයක් එක්ක නෙන්නේ පින්තූරිකුත් එක්ක වගේ නෙන්නේ එතකොට මේ එන්නේ පින්තූරයට අපි කියන්නේ රූපයක්ද එහෙම නැත්නම් වෙන දෙයක්ද රූප සංඥා කියලා දෙයක් තියනවාද ඔය සංඥා ගැන කියනකොට රූප සංඥා කියලා වෙනම කොටසක් තියනවාද ඒ නාම රූප කියන දෙකට බෙදනවනේ ධර්මයේ. එතකොට අර මේ එන එන එන ඒ ගන්න රූපයේ තියෙන්නේ රූප කොටසේ තියෙන එකක්. ශ්‍රීමති මහත්මිය. එතෙන් සරණයි. ඒක ගැන හිතෙන්නේ දැන් අපි රූපයක් කියලා ගත්තොත් අපි දන්නවනේ චත්තර මහා භූතං චතුර්ණං උපාදාය රූපං ඉදං උච්චති රූපං කියලානේ කියන්නේ. ඒ කියන්නේ සතර මහා භූතේන සතර මහා භූතයන් නිසා හටගත් රූපයන් හටගත් උපාදාය රූපයන්ුත් මේ කියන්නේ රූප කියලා. එතකොට ඒ ඒ විදිහට තියෙන රූපයක් ඇහැට ගැටුණාම ඇහි ඇති වෙන සංඥාව එහෙම නැත්නම් ඇහි ඇති වෙන ප්‍රතිබිම්බය අර හතර මහ භූතයන්ට අයිති එකක් නෙමෙයි. හතර මහ භූත වලින් සමන්විත එකක් නෙමෙයි. ඒක අර ගන්න අරමුණේ දැන් අර ඒකට උදාහරණ කියන්නේ කැමරාවක තිරයට වැටෙනවා වගේ ඒ විදිහට එන සංඥාමය රූපයක්. එතකොට ඒක ඒ රූපයයි රූප සංඥාවයි අතර ඒ වගේ වෙනසක් තියෙනවා. ඒ ඒ ගන්න සංඥාව තමයි අපි හඳුනා ගැනීමට මානසිකාර කරලා ඒ ඒ ලබා ගන්න වෙලාවේ ඒ ගත්තු සංඥාව තමයි නිමිති කරගෙන අපි ඒක මනසිකාර කරන්නේ. එතකොට ඒ නිමිත්ත තමයි අපිට රූපය වෙලා මනසිය මනසට යොමු වෙන්නේ මේ සංඥාවක් ඇති කරගන්නේ හොඳද නරකද කියලා දැන් අර ඒ ඉස්සලා දැකපු හතර මහ භූතයන්ගෙන් යුක්ත රූපය ගැන නෙමෙයි දැන් මනසින් මනසිකාර කරන්නේ. ඒක තමයි එතන රූපයක් රූප සංඥාවත් අතර තියෙන වෙනස. කියලා හිතෙන්නේ. පෙරවන් සරණයි. එතකොට ශ්‍රීමති මහත්මිය එතකොට ඒ කියන්නේ දැන් ඔය අපි අපිට රූප සංඥාවක් ඉලිතිපිච්ච රූපේ සංඥාවක් හැටියට කියලා චිත්‍රයක් හැටියට පත් වුනාම ඒක නාම පැත්තේ තියෙන එකක් නේද? ඒක නාම පැත්තේ තියෙන එකක්. ඔව්. එතකොට එතකොට අර අපි අර රූප ආරම්මණයක් හැටියට ඒක ලැබුණාම ඒ ආරම්මණය උනේ රූපේ හැටියට කියන්නේ අර එළියේ තියෙන සතර මහා භූතයන්ගෙන් හැදිච්ච රූපේද නැත්නම් ওই රූප සංඥාවෙන් කියනා වූ නාම පැත්තේ තියෙන රූප සංඥාවද? ආරම්මන පත්‍යක් ගැන ආරම්මණයෙන් කියනකොට. අපි ආරම්මණය විදිහට ගන්නේ ඒ ගන්න රූප සංඥාව. ඒ රූප සංඥාව අරගෙන ඒකෙන් ඒකට තමයි අර සංස්කරණය ඇති කරන්නේ. එහෙම ඒක තමයි මම තේරුම් අරන් තියෙන්නේ. හොඳයි. හොඳයි. සමාවෙන් දල්වත් මහත්මයා මේ ප්‍රශ්නයක් තියුණා හිතට ආවා මේ කලින් හිතම සඳහන් කරපු දෙයක සම්බන්ධ ගැළපෙනවා නම් අහන්නද දැන් අනේ වහන්න අද මම මේ විතරු මේ පැය අපි ප්‍රශ්න වලින් මෙයම මේ අපේ සත්‍යස්මානේ ඒක කමක් නැත්නම් දලුවත් මහත්මයාගෙන් අවසර ගන්න ඕනේ ප්‍රශ්නේ අහන්න ඒක තමයි <laughs> ඒක තමයි කිව්වේකට අනේ එහෙම කවුරුත් එහෙම අහන්න ඕනේ නැහැ ප්‍රශ්න අහන්නමයි තියෙන්නේ මේ මණ්ඩපේ පැදිලම් දින එකනේ අර ඒ කියන්නේ ඔව් දල්වත් මහත්මයාට සාකච්ඡාවට ඒ යන රටාවට බාධාවල් නොවන විදිහට ප්‍රශ්නේ ඔව් ප්‍රශ්නේ වෙන දල්වත් මහත්මයා දැන් මේක සරලව හරි සරල ප්‍රශ්නයක් දැන් සතීතුමා කලින් අර සංඥාව ගැන සඳහන් කරද්දී සඳහන් කළා දැන් මුලින්ම අපිට නම නම තියෙනවා ඊට පස්සේ ඒ පිළිබඳ සංඥාව තියෙනවා මම කලින් සඳහන් කළා වගේ කයයි කය පිළිබඳ සංඥාවයි එතකොට සංඥාව තියෙන්න පුළුවන් අර ඒක පිළිබඳ නම නැතුව කියන එක සත්‍යජිතමා සඳහන් කරා. දැන් නම අතුරුදහන් වුණත් සංඥාව තියෙන්න පුළුවන්. ඒකේ අනිත් පැත්ත වෙන්න පුළුවන්ද කියලායි මට අහන්න ඕන සත්‍යජිතමණී නම තියෙන්න පුළුවන්ද සංඥාව නැතුව? නිර්වන් සරණයි. අපේක නෑ නෑ තියෙන විදිහක් නෑ. ආච්චන් ප්‍රශ්නේ නම නැතුව සංඥාව. සංඥාව නැතුව මම ඒක කියන්න සත්‍යජිතුමා ඒකේ ඇතිවෙච්ච ඒක පසුබිමක්. දැන් අපි මම ඒක ගැන කලින් කියන්න යම් ආකාරයකින් විස්තර කරා. දැන් අපි හිතමු මෛත්‍රී භාවනාව කරනවා නම් උදේට කය ඇති සත්‍යයෝ ට මෛත්‍රිය දක්වනවා කියලා උදේ නැගිට්ටට පස්සේ එතකොට දැන් මේ කය ඇති සත්‍ය කිව්වම කය පිළිබඳ යම්කිසි සංඥාවක් තියෙනවා. ඒතකොට කය කියන වචනේ තියෙනවා. කය පිළිබඳ යම්කිසි සංඥාවක් වෙනවා කය ඇති සත්‍යය කවුද කියලා එක එක ආකාරයේ දැන් මේ සාමාන්‍ය අපි දන්න දෙපාසි උපාසත්වේ ඉන්නේ වගේ අපි මේ දැන් අපේ සංඥාවට ගෝචර වෙලා තියෙන ඔක්කොම කය පිළිබඳ අදහස් එනවනේ දැන් එහෙම තව එහෙම කරගෙන යනකොට අවස්ථාවල් එනවා දැන් කය කියන වචනය තියෙනවා. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ මොකද්ද කියන එක නෑ. හැබැයි එහෙම එනවා. එතකොට මට අන්න ඒකයි දැනගන්න ඕනේ. එතකොට ඒ කියන්නේ ඒ පිළිබඳ සංඥාව නැතිවද කය කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද කියන අදහසක් නැති වෙනවා. සමහරවිට විවිධ වෙනස් වෙනස් ඒවත් එන්න පුළුවන්. ඒ වගේම තත්ත්වයක් එන්න පුළුවන් කය කියන එක වචනයක් විතරයි තියා ඒකේ අදහසක් නැති. ඒ කියන්නේ ඒ පිළිබඳ සංඥාව නැති වෙලා දෙතකොට වචනෙන් වචනයෙන් ඊට මෙහා තියෙන දේවල් නෑ වගේ කියලා හිතෙන. ඒතරම් සරණයි. අන්න ඒ පිළිබඳව අහන්නයි ප්‍රශ්නේ ඇහුවේ සත්‍යතුමානික ප්‍රායෝගික කාරණයක් තෙරුවන් සරණයි. තෙරුවන් සරණ සත්‍යතුමාට යොමු වුණා මම හිතන්නේ සත්‍යතුමානේ අපි ප්‍රශ්නෙට ඔව් දැන් ආයතර මනෝ ක්‍රමයෙන් බැලුවොත් යං වේදේති තං සංජානාති යං සංජානා තං විතක්කේති එහෙම බැලුවාම වචන වලින් තොරව සංඥාව තියෙනවා. සංඥාවෙන් තොරව වචනයක් එන්න විදියක් නැහැ හැබැයි. ඔතෙන්දී ඔය මා හිතන හැටියට අර කලිනුත් කිව්ව වචන වලට නගන්න බෑ කියලා ඒක පස්සේ සංඥාව අතුරුදහන් වෙලා යනවා විතර්කයක් අතුරුදහන් වෙලා යනවා ඒ අතුරුදහන් වෙලා ගියාම අපි හොඳට හිතමු අපි අපි අපිට මේව අත්දකින්න පුළුවන් වෙනවා. ගැඹුරු ආධ්‍යාත්මික ගමනක් නමුත් ඒක අපිට අත්දකින්න පුළුවන්. ඊට පස්සේ මේක මේ මනෝ කියන ඉන්ද්‍රියට අවශ්‍ය වෙනවා විතර්කයක් එක්ක තමයි යන්න පුළුවන් එයාට. දැන් අපි ආයම අපි මෙතෙන්ට යමු. දැන් ඒක ඉවරලා යමු. ඒ නිසා මනෝ හොයනවා විතර්කයක් වචනයක් මේකේ ගලපන්න. ඒකයි වෙන්නේ. විතර්කේ නැතුව සංඥාව තියෙනවා. සංඥාව නැතුව විතර්කෙන්නේ නැහැ. වචනෙන්නේ නැහැ. යම් වේදේති තං සංජානාති යම් සංජානාති තං විතක්කේ එතකොට දැන් ඔය එක්තු අභිධර්ම කතාවලට ඇහුම්කන් දෙන නිසා ඔය සබ්බචිත්ත සාධාරණ චෛසිකවල තියෙනවා පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතා ජීවිතේන්ද්‍රය මානසිකාර කියලා. පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතා ජීවිතින්ද්‍ර මානසිකාරී වචන කියනකොට දැන් දන්නවා අපි මොනවද කියලා. ප්‍රකීර්ණක තියෙනවා සමහර ඒවා යෙදෙනවා සමහර ඒවා යෙදෙන්නේ නැහැ කියලා. එතෙන්දි විතක්ක ਵਿਚාර අදිමොක්ක විරිය පීති ඡන්ද එතෙන්දි විතක්ක ਵਿਚාරෙන්නේ. එතකොට හැම ධර්ම මානසිකාර තිබුණ පමණින් විතර්කෙන්නේ අර අපේ මනු යලිත් ලෝකයට සම්බන්ධ වෙනකොට මට ඒක හරියට මම ගිය තැනක මම දැක්කේ මෙන්න මේ අපි හිතමු මම දැක්කා ගල ගහ නැත්නම් අමුතු කාර් එකක් දැක්ක මට ඕන නැත්නම් පොඩි දරුවෙක් එක දැක්කා කියලා හිතන්න එයාට ඕන එක ඇඳලා පෙන්නන්න මෙන්න මෙහෙන් දැන් මම දැක්කේ කියලා ඒ වගේ අපේ මනසට ඕන ඒ ගැන විස්තරයක් කරන්න අපිට. එතකොට එයා භාෂාව ගොඩ ගහ ගන්න භාෂාව ගොඩ ගහන්න දන්නේ නැහැ එතෙන්දි හැබැයි ඔබතුමාම කලින් කිය වචන නැහැ ඒක කියන්නේ කියලා. ඒක හොඳ දෙයක් වචන නැති. වචන ගලපන්න අවශ්‍යත් නැහැ සමහර ඒ වගේදී. වචන හේදිල යන්න ඉඩ දෙන්න. වචන දියවැල යන්න ඉඩ දෙන්න. වචන වලින් තොරව මේක වචනේ කියන එක හොඳ නැති වුණත් වචන වලින් තොරව හිතන්ට පුරුදු වෙන්න එතකොට මේ පැවැත්මේ මූලික රහස් දිහා ගුහාව දිහාට අපි ඇතුළේලා හමාරයි. දැන් අපට පුරුදලා තියෙන්නේ වචනත් එක්කම හිතලා නිබ්බාණයත් වචනයක් කරගෙන හිතලා තව කෙනෙකුට කියන වින්දනයක් කරගන්න අපිට ඕනකමක් තියෙන බත් ඒක අපට අපට කියලා කියන්නේ පොදුවේ අප කාටත්. ඉන්සාපි වචන නැතුව හිතන්න ඕන. හැබැයි මෙතෙන්දී මූලික හරියද අවශ්‍යතා තියෙනවා හැබැයි ඒවා ගැන. අපි ඒ ගැන කතා කරමු. ඒ ඒ පිළිබඳ තේරුණාද බොහොම පිං සත්‍යජිතමනි ඒක විස්තර කරාට තව ටිකක් ගැන කල්පනා කරන්න වෙනවා ඒක ටිකක් තාම හරියටම මට හිතෙන්නේ ඇයි එහෙම වෙන්නේ කියලා. ඒක හරියටම හිතෙන්නේ නැහැ. කියන්නේ වචනය තියෙනවා නමුත් මේකේ තේරුම මොකද්ද මේකේ මොකද්ද කියන්නේ කියලා ඒක අදහසක් ඔළුවට නැහැ. ඒක වගේ අනිත් එක තව මේ දැන් කය කියලා ඔබතුමා කිව්වා ඒ කය කියනකොට උනත් අන්ද මට නිකන් හිතෙන කය කියනකොටත් දැන් කයන්න කයන්න විදිහට ලියවිලා හරි යන්න යන විදිහට ලියවිලා හරි සංඥා මාත්‍රයකින් ඒකේ ඉන්නේ දෙනව නේද? එතකොට මේ කය කියනකොට අර කය හැටියට අපි පොදුවේ ගන්නා වූ දේකුත් සංඥාවක් හැටියට එන්නේ නැද්ද අපි මේක කය මේක කය කියලා වෙන වෙනම වෙන කලින් පෙර අවස්ථාවේදී චිත්ත හැටියට ගොඩක් එන්නේ නැතුණාට කය යනු කුමක්ද කියලා ඒක සංඥාවකින් කයක් ඒ වගේ අර්ථයක්වත් අර්ථයක් හදිනවා නම් ඒක සංඥාවක් වීමක් හැටියට ගන්න බැරි ගැනීමක් නැද්ද කියලා දැනගන්න කැමතියි. ඒකම තමයි දලුවත් මහත්මයා මම අහන්න හැදුවේ. ඒක වචනයක් පමණක්ම නම් ඒ වෙලාවක ඊට හා මුකුත්ම නැත්තම්. නමුත් එතන සංඥාවක් තියෙනව නේද? ඒකේ සංඥාවක් තියෙනව නේද? ඒ කියන්නේ සංඥාවක් විවිධ පැති වලින් තේරුම් ගන්න බැලුවා මම මුලින් බැලුවා මේක මේ අර පියවසනා කරන නිමිටි ඒ පැත්තෙන් කල්පනා කළා ඉතින් තාම මේ බලව සත්‍යජිතුමාට බොහොම පිං ඒක විස්තර කරාට අපි කමන්නේ සත්‍ය මේ දල්වත් මහත්මිය අපි ඉදිරියට යමයි සත්‍යජිතුමානේ සත්‍යජිතුමානේ අපි කියන මේ සත්‍යජිතුමානේ කය හැටියට ගත්ත කියන කොටත් ඒ වචනාර්ථයෙන් ආවත් වචනයක් හැටියට ආවත් එතනත් ඒ සංඥාව ඇතුව පැමිණීමන්නේ. දැන් මේ ප්‍රශ්නේ උනේ සංඥාව නැතුව වචනයක් පවතින්න පුළුවන්ද කියන දේ නම් සංඥාවක් නැතුව නෙමෙයි වචනයක් පවතින්නේ සංඥාවක් ඇතුව නේද සත්‍යලා. වචනයක් පවතින සංඥාවක් තියෙන්න ඕන. සංඥාවක් පවතින වචනයක් තියෙන්න ඕනේ. අපි තේරෙන විදිහට ගත්තොත් ටිකක් ගැඹුරටම ගිහලා ආකාසානාඤ්ඤායතන සංඥාව තියෙන වචන ඕනේ. මොකද විතක්ක ਵਿਚාර එතින්දි අතුරුදහන් වෙලා හමාරයි. ඒ සංඥාවත් එක්ක ඉන්නවා. ඒ ඒකෙන් ඒනි ඒකම තමයි නිච්ච සංඥාව ගන්නට ලේසි වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි ඒ කට්ටියට කියා ගන්න බැරි එක නිරෝධය හැටියට තියෙන්නේ කරන්නේ. අර උතුම් තාපසයන් වහන්සේලා ආලාරකාලාවගේ උත්තමියෝ ඒකයි හිරුනේ වචන නැති වුණාම ඒක ස්ථිර වශයෙන් තේරෙන්න ගන්නවා මෙතෙන්දී එන්නේ අර ගොරෝසු වචන සීමාවල් පහු කරගෙන යනවා ගොරෝසු සංඥා සීමාවල් පහු කරගෙන යනවා ඒ දෙන අත්දැකීම මට මගේ මනසටම ඕන කතන්දරයක් හදන්න මනස දන්නේ කතන්දරයක් හදන්න කියන. ඒකයි වෙල තියෙන්නේ ඒක හොඳ தত্ত্বය. ඒ ඒක ලේබල් එකක් කලව ගන්න එපා. ඒක හොඳ දෙයක්. ඒක කරගෙන යන්න පුළුවන් නම්. ඒක කරගෙන යන්න පුළුවන් නම්. එතෙන්දී හොඳම தত্ত্বය තමයි දැන් එතෙන්දී සංඥාවේ තියෙන අනිත්‍යතාවය තේරුම් ගන්න එක. නැත්නම් විතර්කයේ තියෙන අනිත්‍යතාවය. විතර්කයක් අර මෙතෙන්ට කිව්වේ මේකේ ඉදප්පච්චේතාව දකින්නවා කියලා එතෙන්ට ගියාම සංඥාව නැතුව විතර්කේ නෝද විතර්කේ නැතුව සංඥාමක හිතා ගන්නවත් බෑ වගේ දෙයක් වගේ හිතුනාම තියෙන හොඳම දේ තමයි ඒක තේරෙන්න එන ඒ සං සම්පජානේ தත්ත්වය හොඳ විධිමත් අවබෝධය සතිමත් අවබෝධය කියලා වචනේ දැම්මොත් සම්පජාඤ්ඤයට ඒ අවබෝධය තමයි ඇති වෙලා ඉන්නේ. ඒ අවබෝධයට අසු කර ගන්න ඕන දේ තමයි මේක ඉදප්පච්චේතා කියන එක. අර අපි අලිත් කිව්වොත් පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතු මතුරු දහන් වෙන තවත් තත්වයක්. ඒ නිසා ඒ ඒ தත්වය ආවහම ඒ කය කියන එකතේ කිව්වට සංඥාවක් නැහැ සංඥාව තිබුණාට කය කියලා වචනින් නැහැ වගේ දේ තත්වයකට ආවහම මේක තෝරා බේරා ගන්නට බැරි වුණාම එතනම ඉන්න බලන්න. එතනම ඉන්න. මේක වචනේ කියන්න කියලා අර තෙරුන් වහන්සේ මේ තෙරුන් වහන්සේ අර පිටකේ මේ පිටකේ තියෙනවා කියන ඒවා තමතක කරන්න. ඒ ඔක්කොම ගෞරවාන්විත අයින් කළ හැම තරුන්ම හැම පොතක්ම හැම පාළි වචනයක්ම අයින් කරලා ඒ උපාදානස්කන්ධේ සංඥා උපාදානස්කන්ධේ ඉදප්පච්චේතාව සිදුවෙන හැටි බලන්න. එතෙන්දි දිනුන ඒකකොට සම්පජානෙ දිනු වෙනවා. ඒ සමහර ඒවා තියෙනවා අපිට වචන වලින් තේරුම් කරන්න බැරි විශාලත්වයක් එක්ක එතෙන්දී ඒව ආවහම ඒක මෙහෙම කරන්නත් පුළුවන් ඒ වගේ තත්ත්වයක් ආවම වෙන පැත්තකට යොමු කරනව නෙවෙයි. හිමාය ධම්මානු ධම්ම පටිපත්තියා බුද්ධම් පූජේමි කියලා හිතනවා. ඔක ධම්මාන ධම්ම ප්‍රතිපත්තියක් ඕක. ධර්මයට අනුරූප තමන් මෙහෙවීමක් මේ මෙහෙයවීම තථාගතයන් වහන්සේට පූජා කරනවා. මේ මෙහෙවීමෙන් තථාගතයන් වහන්සේට ගෞරව කරනවා කියලා එතකොට අර මම කියන එක න අතුරුදහන් වෙලා මම මේක කරනවා කියන අදහසින් නැහැ. එතින්ද පුළුවන් නම් හරි හොඳයි හැබැයි ඔය විතර්ක තොරව සංඥාතොර තත්ත්වේ ඉන්නවා. ඒක මෛත්‍රී භාවනාවේදී එන්න පුළුවන්. මොකද මෛත්‍රී භාවනාවෙත් වචනයක් තියෙන අපමඤ්ඤා කියලා ප්‍රමාණ කරන්න ඊට පස්සේ. ඔය මෛත්‍රී භාවනාව කරන එක ගැන ඔය මාතර ඥානාරාම උත්තමයන් වහන්සේ කියනකොට කිව්වයි දේශනේදී මම මධ්‍යස්ථයා තරහකාරයා අනිත්‍යයි කියන්නේ ඔක්කොම සීමාවල් අතුරුදහන් වෙනවායි කියලා. ඒ ඔක්කොම එක්තැන් වෙනවායි කියලා. ඒවා පුංචි වචන නෙවෙයි. ඒ ඒ දහම් මසනකොට ඒවා මේ මේ පොතෙන් අරගෙන කියන කතා නෙවෙයි ඒ උත්තරමයන් වහන්සේලා කියන්නේ. ඒ ඒවා පහු කරගෙන යන්න පුළුවන්කමක් තියෙනවා. සමහරට මනසට ඕන ආපහු ඇදලා දාගන්න මම වැරදුනා අර ඒකට ඉංග්‍රීසියෙන් කියන්නේ fear of unknown කියලා. එහෙම එකක් තියෙනවා අපිට. ඒ නිසා තමයි දප්පච්චේතාවත් එක්කම නිරෝධ සංඥාව විරාග සංඥාව තේරුම් අරගෙන තියෙන්න ඕනේ. සංඥා වශයෙන් මනසකට දෙන්න ඕනේ. ඒකට දන්නා මේකේ නිරෝධ සංඥාව. මේ සංඥාව නිරුද්ධ වෙනවා. සත්ව සංඥාව නිරුද්ධ වෙලා ඔය තියෙන්නේ. ආ ශාරීරික කියලා අම්මා සූපත්‍ය තාත්තා සූපත්‍ය කියන වචනේ නෑ දැන්. ධම්ම තාත්තා කියන ඒවත් නාම රූප හැටියට දකින්නේ චලනයන් හැටියට විතරයි දියසුලි හැටියට විතරයි තේරෙන්නේ. එතකොට අම්මා කියන කෙනකොට ඒ S2යි කොණ්ඩෙයි එක්ක යන ඒකාන්තම වතක් වෙන්න ඕනේ නැතිනේ. හින්දා ඉදප්පච්චතාව තේරුම් ගත්තොත් හොඳයි එතෙන්දි කියලා හිතෙන සම්මා සම්බුදු සරණ ඒවා හොඳ හොඳ මේ භාවිත ප්‍රශ්න ඒවා සාදු සාදු සාදු හොඳයි තව ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න අදහස් ප්‍රශ්න සත්‍යතුමානි අපි සාකච්ඡාවේ ඉතුරු කොටසකට යොමු වෙනවද සත්‍යත්වානේ එහෙමනම්? දැන් සම්මා සම්බුද්ධ සරණයි. අද පසුගිය සතියේ පුළුවන් වෙලාවකට සාකච්ඡා කරමු කියලා ගත්තා. හිතුවා මේ දුක්ඛාරය සත්‍ය සහ දුක්ඛ නිරෝධ සත්‍ය ගැන. එතෙන්දී අතීත කල්යාණ මිත්‍රයෙකුට කෘතඥතා පිරිදමන්ට වෙනවා මොකද ඔහු අපිට එක්තරා දුක්ඛ සත්‍ය තේරුම් ගැනීමේ ක්‍රියාවලියක් කියලා දුන්න නිසා සත්‍ය සංයුත්තේ තියෙන සූත්‍ර විශාල ප්‍රමාණයක් මේක තේරුම් ගන්නට. එතෙන්දි බුදුරජාන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට කියනවා කෙලින්ම කියනවා මා භික්කවේ පාපකේ අකුසලේ විතක්කේ විතක්කේ යාත මම මේ දුක්ඛ සත්‍ය ගැන දුක්ඛ සත්‍ය දුක්ඛාරි සත්‍ය දුක්ඛ නිරෝධ සත්‍ය ගැනයි මේ කතා කරන්න හදන්නේ අපි තේරුම් ගන්න දැන් මේක තව තියෙන වෙලා ඉන්නේ මේ වචන නැතත් සංඥාව තියෙනවා මේ නිරෝධ සංඥාවක් ඒවි සෙය්‍යති ඉදන් ඒ කියන්නේ මොනවද අපි දන්න જાති බුදුහාම කියන කාම විතක්කම් ව්‍යාපාද විතක්කම් විහිංසා විතක්කම් ඒ අකුසල විතර්ක ඒ කියන්නේ ඒවා හිතේ ගොඩ ගහගෙන හිත හිතා ඉන්න එපා ඒවා ගැන ඒ වගේ කතන්දර රචනා හදන්න එපා තං කිස්ස හේතු ඇයි එහෙම කියන්න හේතුව කවුද මේ කියන්නේ මේ කතා කරන්නා නෙවෙයි. අපි තාම ආදරේ කියලා අපි මුළු භව පැවැත්මේම ඉරණම පවර දෙලා තියෙන මේ ධර්මයට ඒ සාස්තුන් වහන්සේට. නේතේ භික්කේ විවිතක්ක අත්ත සංහිතා. ඒවා ප්‍රයෝජනයක් නැහැ වගේ. නාදි බ්‍රහ්මචාරියක ආධ්‍යාත්ම මාර්ගයට යන්ත පදනමක් නැහැ ඒකේ. නිබ්බිදාය නිර්වේදය සඳහා විරාගාය නේ නිරෝධාය නේ උපසමාය අභිඥායි න සම්බෝධායි න නිබ්බානාය සංවත්ති ටික සඳහා කිසිම ලෙසකින් ඒ විතර්ක තුන් වර්ගයේ පිහිට වෙන්නේ. දැන් ඒකත් එක්ක නෙවෙයි තර්ක කරන්න ඕනේ. ඒක අමතක කරන්න. අපි ඒක පැහැදිලිවම දන්නවා දැන දැනත් හිත හිතා හිටියට මොකද? ඔන්න දැන් බුදුහාමුදුරු කියන දෙය විතක් අච්චෙන්තාච තුම්හේ භික්ඛවේ හිතනවා නම් ඔය ඇත්තෝ සත්‍ය ගවේෂකවරුනි මම මේ භික්ඛවේ කියන එකට කියන්නේ ඉදන් දුක්ඛන්ති විතක්ඛයාත මේ తත්වය නැත්තම් දුක්ඛ නම් මෙයයි කියලා හිතන්න මේ తත්වය දුකක් නේද කියලා හිතන්න මේක නේද දුක කියලා හිතන්න හිතන්න කියලා බුදුහාම කියන්නේ අපි ඔකට කියන්නේ චින්තාමය ඥාන කියලා. කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක හිතන් දෙපා මේක දුකයි කියලා හිතන්නේ කියලා. ආයන් දුක්ඛ සමුදය. එතන වැදගත් වචනේ විතක්. ඒ නිසා ඒවා ගැන හිතන්න ඕන. ජාතිය මේකයි කියලා කතන්දරේ හිතා හදන්න ඕන. මේ නිසා ජාති, මේ ජාතිය දුකයි. මෙහෙම ඉපදෙනකොට දුකයි. මේ ඉපදෙන తත්වයේ දුකයි. තස්මාති භික්ඛවේ දන් දුක්ඛන්ති යෝගෝ කරණියෝ නිසා භික්ෂුරුනි මේක තේරුම් ගැනීම සඳහා මේ දුකයි කියලා යලි යලි ඒ සඳහා යෙදෙන්න ඒක ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කරන අර දස 10ක් තියෙන්නේ සස්සත අසස්සත ලෝක අන්තවා අනන්තවා ලෝකයි සංජීවන් තන් ශරීරං කියලා ඒවා හිතන්න එපා දැන් මෙතෙන්දී අර කලින් කිව්වා විතක්ක හදාගන්න එපා. දැන් මෙතන චින්තා කියලා කියන්නේ. චින්තෙන් තාචකෝ තුම් මේ බික්කවේ ඉදන් දුක්ඛන්ති චින්තියාත. හිතනවා නම් හිතන්ට මේ දේ දුවක් කියලා කියන්නේ මනසේ පැත්තට යොමු කරවන්න. මනස ලවා හිතවන්ත මේ දුකක් කියලා. මේ කෙනෙක් අපි දන්න මොකක්ද කියලා. විතර්ක ඇති කරගන්න හිතන් දෙපැත්තට සංඥා සහිතව ගන්නට. කතා කරනවා නම් එතෙන් බුදුහාම කියන අර අර තිරස්චීන කතා කරන්න එපා. ඉදන් දුක්ඛන්ති කතා කරනවා නම් කතෙන් තාච කෝතුම් මෙහි භික්ඛවේ ඉදන් දුක්ඛන්ති කතේ යත. මේ දුක දුක මේකයි නේද කියලා කතා කරන්න තේරුම් ගන්න. ඊළඟට දැන් මේ ඔය මං ඒ ධර්මයේ ගොඩ නගෙන හැටි දෙන්නේ මේක වචන වලටත් වඩා අපි තේරුම් ගන්නවා. කතමංච භික්ඛවේ දුක්ඛං අරිය සත්‍යං. මොකද්ද භික්ෂුවරුන් දුක්ඛාරිය සත්‍ය? අපි දන්නවා ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණම්පි දුක්ඛං. ඒ ඒ ටික දන්න. පේහි විප්‍රයෝගෝ දුක්ඛෝ, අපිහි සංපයෝගෝ දුක්ඛෝ, යම්පිච්ඡන්න ලබති තම්පි දුක්ඛං. හොඳම දේ තේරුම් ගන්න පුළුවන් තවත් ඇතුළට රිංගල බැලුවොත් සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා ඒක දන්නවා. මෙතෙන්දි ටිකක් වෙනස් එකක් බුදුහාම කියන්නේ. කතමංච බික්කවේ දුක්ඛං අරිය සත්‍යං ච අජ්ජත්තිකානි ආයතනාති ආයතනානීති සවචනීයං ආධ්‍යාත්මික ආයතන හයේ කියලා කියනද වටිනවා දුකයි කියලා කියන්නේ. අනේතෙන්දී දැන් තේරුම් ගන්න ඕන පැත්තක් තියෙනවා. අපි ඇහැ දුකයි කියලා දන්නවා. ඇහි මේ පෙනෙන්න තියෙන ශක්තිය දුකයි කියලා දන්නවා. කන දුකයි, හම දුකයි, දාහය දුකයි, බද්දයක්, කරදරයක් කියලා දන්නවා. මට අහුවෙන්නේ නැතිම පැත්ත තමයි මනා යතනය. මනා යතනය දුකක් කියලා හිතන්නේ නැහැ. නමුත් මනා යතනයත් දුකක්. ඉදං උච්චති පිච්චවේ දුක්ඛං අරිය සත්‍යං පික්ෂුන් මෙන්න මේකයි දුක්ඛාරිය සත්‍ය. අපි එතෙන්ටම කෙටි කරලා ගමු. අනිත් පංච උපාදානස්කන්ධ දුක්ඛම තක් වෙන එතෙන්ට. මන යතනීය දුක්ඛ සත්‍ය. අර කලින් කියපු සංඥා වේදනා විතක්ක යම් වේදේති තං සංජානාති යම් සංජානාති තං විතක්කේති යම් විතක්කේති තං පපංචේති ඒක දන්නවා ඒ මුළු ප්‍රපංච ලෝකයම ගොඩනගන්නේ මන ආයතනයේ විසින් ඒ නිසා ආධ්‍යාත්මික මාර්ගය යන පුතුන අතර මෙත්තා භාවනාවේදී උනත් සිහිපත් වෙන ඒ මන ආයතන කතන්දරයේ මන ආයතනින් කියන කතාව දුක්ඛ සත්‍යයක් කියලා තීරණය කරලා දාන්නේ ඒ ඒ කැටගරි එකට සෝට් අවුට් කරලා දාන්නේ. ඒකට වටිනවා ඒක. එතකොට තමයි මනෝ පහු කරගෙන යන්න පුළුවන්. අපි ශරීරය පහු කරගෙන යන්න දන්නවා දැන්. ශරීරය ආපු හැටි දාන්න අපි. මහා පංකමකින් ආව නෙවෙයි. ඒ ශාරීරියේ අනිත්‍යයට වඩා වෙනස් අමුතු මේ ලේ නැති ඇඟක් හම නැති ඇඟක් මේ දාඩිය නැති ඇඟක් මල මුත්‍ර නැති ඇඟක් නෙවෙයි පාවිච්චි කරන්න වෙලා තියෙන්නේ. ඒ නිසා ඒක ඒක හපංකම නෙවෙයි. ඒ නිසා ඒකෙන් ඈත් වෙන්න දන්නවා. නමුත් මන ආයතනයටත් ආයුබෝවන් කියන්න වෙනවා මොන දේ හිතුවත්. ඒ නිසා මන ආයතනයත් දුක්ඛාර සත්‍යයක් කියලා අභිඤ්ඤය කරන්න වෙනවා. මන ආයතන දුක්ඛාර සත්‍ය කියලා. මොකද මෙත බුදුහාමුදුරු දේශනා කරන කතමන්ත බීච්චේ දුක්ඛං අරිය සත්තං ච අධ්‍යාත්මිකාන ආයතනාතිස වචනීය දුක්ඛාර සත්‍ය කියලා කියන්නේ ආධ්‍යාත්මික ආයතන හැටි කියලා කියන්ට වෙනවා කියන්ට වටිනවා කියලා බුදුහාම කියන්නේ. එතෙන්දී අපිට අමතක වෙනවා මන ආයතනං ඔය හිතන හිතන්ට පුළුවන් ගතිය නැත්තම් අපිට තේරෙන භාෂාවෙන් මේ දර්ශනයක් අච්චරිතයි ඔළුව අනිත්‍යයි ඔළුව දුක්ඛාරි සත්‍යයි කියලා හිතන්න. ඔළුවෙන් තොරව ජීවත් වෙනවා. ඒ නිසා ඒකත් පහු කරන්න ඕන. මනෝ මට අයිති නෑ කියලා. එතකොට අනාරියර් ශාලාවේ කතාවට આવොත් මනෝ මට අයිති නැත්තම් මනෝගේ ඈතින් කතා කරන අය ගැන වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. 1982 දී මනෝ කතා කරපු දේවල් වෙන්න පුළුවන් අදත් ඇවිල්ලා දෙන්නේ කතා කර කර ඉන්න 1982 1987 2000 ඒවා එතන ඇහෙන්නේ කතාව සංඥාව මට ඒක හඳුන්වලා දෙන මේ ඒක නෙවෙයි කියලා. ඒසෝට ඒ කාල වශයෙන් තියෙන දුර ප්‍රමාණය කියලා එකක් තේරෙන්නේ මනස දැන් තේරෙන මනෝ මන ආයතන වැඩ කරන බවක් විතරයි කියලා. ඊළඟට ඉදන් දුක් අරියක්ඛං අරිය සත්‍යන්ති භික්ඛවේ මයා පඤ්ඤත්තං මං කියලා දීලා තියෙන භික්ෂුවනි මෙන්න මෙහෙමයි මේක තමයි දුක්ඛාරි සත්‍යය කියලා. මේ හොඳ බුද්ධ වචන තේරුම් ගන්න. මේ වචන බලන්න හොඳට ඒට බලන්න. தත්ත අපරිමාණ වන්නා කෙලවරක් කරන්න බැරි විස්තර කිරීම තියෙනවා. නැත්තම් වර්ණයන් තියෙනවා වචන තියෙනවා අකුරු දාලා තියෙනවා කියන් හිතන්න බැරි තරම් අපරිමාණ ව්‍යංජන ප්‍රමාණයක් කරන්න බැරි ව්‍යංජන වචන භාෂාවල් තියෙනවා අපරිමාණ සංකාසනා තේරුම් කර දීම් කෙලවරක් නැති තේරුම් කර දීමුත් තියෙනවා මේ දුක්ඛාරි සත්‍යය. ඉතිපි ඉදන් දුක්ඛං අරිය සත්‍යන්ති ඉදන් දුක්ඛ සමුදයං අරිය සත්‍යන්ති එහෙම තියෙනවා. දුක්ඛ නිරෝධ සත්‍ය ගැනත් එහෙමයි. ඕන තරම් සාකච්ඡා වචන කතා කරනවා. තස්මාති භික්ඛවේ නිසා භික්ෂුරුනි ඉදන් දුක්ඛන්ති යෝගෝ කරණියෝ මේ දුකයි කියා තේරුම් ගන්න උත්සාහයක් කරන්න. අර තේරුම් ගැනීමේදී අර සිතවිලි විතක්ක පහු කරගෙන යයි යෑමේදී පවා ඒක දුකයි කියලා තේරුම් ගන්න වෙන එතකොට. ඒක දුක්ඛ සත්‍ය තේරුම් ගැනීමට වචන වලිනුත් හිතන්ට පුළුවන් අවශ්‍යයි කියන්න වෙනවා. ඒකයි මම කියන්න හදුවේ වඩා ගැඹුරු නොගොසින් අපේ අපි වමනාවන් සඳහා. පොට්ටපාද ඇත්තට අනිත්‍යත්ව සමච්චල් කරා බුදුහාරු කියන කියන හැම දෙයකම අනුමත කිරීම කියන්නේ. නමුත් පොට්ටපාදතුමා කිව්වා එහෙම නොකර කොහොමද උන්වහන්සේ කරුණු සහිතව කියලා දෙනකොට මං කොහොමද බෑර කරන්නේ ඊට පස්සේ දවසක පස්සේ දවසක පොට්ටපාදතුමා හත්තිසාරිපුත්ත චිත්ත හත්තිසාරිපුත්ත කියන එකනත් එක්ක බුදුජන් වහන්සේ හමුවෙන්ට ගියා දෙන්නම ඒ චිත්ත හත්තිසාරිපුත්තුමා ගැන මම හිතන තව සූත්‍රයක් තියෙනවා මේ මෙතුමා වෙන්න ඇති කියලා හිතනවා. ඔන්න ඒකේ තියෙන pāli වචනේ හොඳයි. තේන උපසං බුද්ධේන භගවා තේන උපසං කාමීසු උපසංකමිත්වා මුන්නහන්සේ ළඟට ගිහිල්ලා චිත්තෝ හත්තිසාරි පුත්තෝ චිත්ත හත්තිසාරි පුත්ත භගවන්තං අභිවාදිත්වා ඒකමන්තං නිශීති බුදුරජාන් වහන්සේට ගෞරවාන්විත নমස්කාර කළ පැත්තෙන් වඩිනවා. පොට්ටපාදෝච පන පරිබ්බාජකෝ පරිබ්‍රාජක පොට්ටපාදතුමා භගවතා සද්දෙන් සම්මෝධ භාග්‍යතුන් වහන්සේ සමග සතුරු සාමිච්චි පිළිසඳර කතා කරලා පැත්තකින් සම්මෝධනියන් කතන් සාරාණියන් බීතිසාරිත්වා ඒ ආගිය තොරතුරු සුදු කැසියෙන් තොරතුරු කතා කරලා ගෞරවාන්විත වෙන්න ඕනේ. එහෙම නැති වෙන්න බෑ. එතුමා භාග්‍යතුන් වහන්සේට ආදරෙයි. එයා පැත්තකින් වඩනවා. එතකොට මතක තියන්න නොවැන්ද එක්කෙනාටයි නොවැන්ද එක්කෙනාටයි දෙන්නටම බුදුරජාන් වහන්සේ සමාන ලෙසින්ම මෙච්චෙත් තිබුණා කියලා. ඒක මන් තන්නිසින්නෝ කෝ පුට්ටපාදෝ පරිබ්බාජිකෝ භගවන්තං ඒත්තෝත. එයාටනේ වචනේ තියෙන්නේ එයානේ දාර්ශනිකයා පොට්ටපාදතුමා එයාට ස්තුති කරන්න ඕනේ. ඒ ඇත්ත වහන අපි මේ එයා බුද්ධ ආගමේ නෙවෙයි කියන එකට අවශ්‍ය නැහැ. එයා අහපු ප්‍රශ්න බුදුහාමකට ගිහිල්ලා ආද බුදුහාන්ට ආදරෙයි. අන්‍යාගමික නායකයෙක්. විශාල පිරිසකට ගන්නපු පරිබ්‍රාජක මහාචාර්යතුමෙක් ඇත්තෙන් බැලනවා. එතකොට එයා බුදුරජාන් වහන්සේට කිව්වා පසුගිය කතා ඔක්කොම බුදුහාමුදුරුවෝ ගියාට පස්සේ මෙන්න මෙහෙම කතා වුණා. මෙන්න මෙහෙම මට සමච්චල් කළා. ඊට පස්සේ මං කීවා මොනවා වුණත් සම්ම ගෞතමයන් වහන්සේ තියෙන දේ ඇති හැටියට විස්තර කර දෙන්නේ ඒ නිසා මා වගේ බුද්ධිමත් කෙනෙක් උගත් කෙනෙක් කොහොමද ශ්‍රමණ ගෞතමයන් වහන්සේ යහපත් ලෙස කියපු දේ පිළිගන්න තින්නේ කියලා. එතකොට බුදුහාමුදුර එතෙන්දී ප්‍රකාශ කරන ඒ ලෙසින් මේ විදියට. ඒක බොහොම හොඳයි මේක. සබ්බේවතේ පොට්ටපාද පොට්ටපාදේ හැමදෙනාම අන්ධා අක්චක්කුක ඒ පරිබ්‍රාජක ඇත්තු හැම එක්කෙනාම අන්ධයි ඒ ඇත්තන්ට ඇස් නැහැ ඔයා විතරයි සංගේවනේ සං ඒකෝ චක්කුම ඔබ පමණයි ඇස්තරගත්ත කෙනෙකුට එතන ඉන්නේ. ඔන්න ඊළාට බුදුහාමුදුරු දේශනා කරනවා ඒකංසිකාපි කෝපොට්ටපාදම අධම්මා දේශිතා පඤ්ඤත් එක හෙලාම ම විසින් මේ දේ මෙහෙමයි කියලා කරුණ කියලා දීලා තියෙනවා ඒකංසික වශයෙන් ඒ හැමමයි උන්වහන්සේ කතා කරන්නේ අනේකංසිකායි ඒක විස්තර නොකර ඒක එක වෙලාවම ඒකට පිළිතුරක් නොදී කරන දේශනාවලුත් පා කරලා තියෙනවා පොට්ටපාද එතෙන්දී අනේකංශිකා කියලා කියන්නේ අර සස්සත් ලෝකයක්ද අසස්සත් ලෝකයක්ද මේක අන්තවත් ලෝකයක්ද අනන්තවත් ලෝකයක්ද කියලා අපි කතා කරේ බ්‍රහ්මජාල සූත්‍රයේ කතා අනේ ටික. නැත්තම් අර මිට කලින් ඒ සෝන දණ්ඩ ඇත්ත කතා කරපු ඒ ඒ කතාවලදී තිබිච්ච විදිහට එතෙන්දී අනේකංශික වශයෙන් එක එක කෙලවර එක එක කොන් ඇති කතා එක හෙලාම අදහස් ප්‍රකාශ කරන්න නැති දේශනා තියෙන බුදුහා. ඇයි බුදුහාරේවා දේශනා කරලා නැත්තේ? ඒවාන අර්ථ සංහිතා න ධම්ම සංහිතා න ආදි බ්‍රහ්මචර්යක. ඒවා වැඩක් නැහැ. ඒවා නිබ්බාණය සඳහා උදව් වෙන්නේ නැහැ. न निब्बिदाय न විරාගාය නිරෝධාය උපසමය අභිඥාය සම්බෝධාය නිබ්බාන සංවර්ධ. ඒක මතකෙ දෙන්න ඕන අපේ ඔළුවේ ඒවක් තාම කරකිනවා නම් ඒ විතර්ක වලට ආයුබෝවන් කියන්න වෙනවා. කාලයක් නැහැ මොකද මේ ඔළුව ඒ මනායතනේ වැඩ කරන්න තියෙන ඉන්ද්‍රිය උඩ තිය ඔළුව උඩ ඔය බෙල්ලට උඩින් තියෙන කසේරුකා ඉහළකින් ඇට්ලස් එක උඩ තියාගෙන ඊට පස්සේ කරගෙන එකේ නතර වෙන ස්නායු පද්ධතියත් ඒකේ හින්ද දැන් ඒක ලවා හොඳ දේවල් හිතවන්න ඕන. එතකොට ඒකාංශික ධම්ම හැටියට කියන්නේ යලිතර පහුගිය සතිය සාකච්ඡාවට අදාළව කතා කරොත් ඒකාංශික වශයෙන් බුදුහන් දේශනා කරන්නේ කියන්න පුළුවන් එකම දේ තමයි ඉදන් දුක්ඛන්තිකෝ පොට්ටපාදම ඒකාංශිකෝ ධම්මෝදේශිතෝ පඤ්ඤාත මේ తත්වේ දුකක් මෙන්න මේක දුක්ක්මයි කියලා ඒක හෙලා කියන්න පුළුවන් කියලා තියෙන උදාහරණය. ඒක බුද්ධ දේශනාවේ වැදගත්ම தත්වයක්. ඒ කියන්නේ අපි හිතමු ද සත්‍යජී කියනවා නම් එයාගේ එයාගේ හෙලවිල්ලේ ඉඳලා එයාගේ හිතවිල්ලේ ඉඳලා එයාගේ නිදාගැනිල්ලේ ඉඳලා එයාගේ කතා කිරිල්ලේ ඉඳලා එහා මෙහා හැම චලනයක් දුක්ඛ එයා කවුරු වුණත් අනිත් අය මොන විදිය සංඥා ඇති කරගෙන හිටියත් මොන විදියට හිතාගෙන ඉමේජ් එකක් හදන හිටියත් ඔහු කියලා කියන්නත් බෑ. ඒ පැවැත්තුම් ගුලිය ඒ සංසාරේ පෙරලෙන රෝදේ චක්‍රයේ බෝලයේ දුක. ඔහුගේ ඇස් ගුලි ඇතුලේ තියෙන ඒ සිදුර ඇටකටුවේ තියෙන සිදුරයි ඔය ඇත්තන්ගේ ඇටකටුවල තියෙන සිදුරයි ඒ කිසි වෙනසක් කැලෙන්ඩර් වාර්ෂ වලින් වෙන වෙන ක්‍රමයකට වෙන වෙන දවස්වලට අරන් තියෙන එච්චරයි. ඒ නිසා ඒ කාංශික වශයෙන් ඒකට කියන්න පුළුවන් මේක දුකක් කියලා. ඒකයි බුදුහාම කියන්නේ. ඉදන් දුක්ඛන්ති පොට්ටපාදමය ඒකාංශිකෝ ධම්මෝ දේස්සෝ පඤ්ඤත්තෝ මේ දුක්ඛ తත්වෙ හරි ඒ සත්‍යජී කියන එක්කෙනාට පුළුවන් තව දුක් මවන්ට සත්‍යජීගේ පැවැත්මම දුකක් තියෙන පහම දුකක් අරගෙන ආපු පහම දුකක් ඒ අරගෙන ආපු පහ මත ඔහුට පුළුවන් තව බරපටවන්න සිමෙන්ති දාලා gadol දාලා කාම gadol එකතු කරලා ද්වේෂ gadol එකතු කරලා අවිජ්ජා සිමෙන්ති දාලා ඒක හදාගන්න පුළුවන් තම මලකඩ කාපු දේවල් තව දාගන්න පුළුවන්. පොයිසනස් දේවල් දාගන්න පුළුවන් ඒ උපාදානක් ඛණ්ඩයට. පොයිසන් නැතුවත් පවතින්න පුළුවන් ඒකට. පොයිසන් තියෙන්න තියෙන්න දුක වැඩි. ඒ කියන්නේ වාස. ඒතොර බුදුහාමුදුර අනිවාර්යෙන් දේශනා කරනවා මේක දුකයි කියලා. ඉදන් දුක්ඛං කියන්නේ මේ තියෙන தත්ත්වය. ඒ දුකට හේතුව සමුදේ වෙන්නේ එතකොට අර අපි ආයජමු මේ අහවලා කියලා කියන්නේ දැන්ට ගන්න එක මේ සත්‍යජී කියන පංච උපාදානස්කන්ධ රළ ඒනාම රූපත්වයට පුළුවන් දුක්ඛ සමුදය කියන කොටස තත්ත්‍රාබිනන්දිනී කොටස තියෙනවා නම් යා කරන්නේ එහෙම් මෙහෙම් තවත් ගල් ගඩොල් සිමෙන්ති අරගෙන දුක්ඛ මන්දිරයක් හදාගන්න එකයි. ඒ දුක්ඛ මන්දිරේ තමයි අර සත්‍ය ජීව දාන්න ඊට පස්සේ. මන්දිරේ ලොකු වගේ පේන්න පුළුවන් නමුත් ඒක දුක්ඛ මන්දිරයක්. එතන අනිත්‍යයේ තීන විනිශ්චය නෙවෙයි වැදගත් වෙන්නේ. ඊට පස්සේ බුදුහාම කියන අදුක්ක නිරෝධෝති කෝ පොට්ටපාදමය ඒකාංශිකෝ ධම්මෝ පඤ්ඤත්තු පොට්ටපාද මේකේ දුක්ඛ නිරෝධයි කියලා. මෙන්න මේ දේ තමා දුක්ඛ නිරෝධය කියලා මං එක හෙලාම් ප්‍රකාශ කරමු ධර්ම කාරණා තියෙනවා. ඒක එහෙමමයි කියලා කියලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාවක් තියෙන අයන් දුක්ඛ නිරෝධ ගාමිනී පතව සත්‍යජී ගුලිය සත්‍යජී හැල්ල සත්‍යජී සුලිය සත්‍යජී කියන ඒ පොදිය නාම රූප කියන ඒ ඒ ඒ ඒ කියනකොට මේ කතා කරන්න මතක් වෙන්න ඕනේ තමන්ගේ නම දාලා තමන් හිතන්න ඒ ඒ දුක්ඛ සමුදය කියන එකෙන් අයින් වෙන්න මාර්ගයකුත් තියෙනවා දුක්ඛ සමුදයෙන් අයින් වෙන්න මාර්ගයක් තියෙනවා. කියන්නේ දුක්ඛ නිරෝධය සඳහා මාර්ගයක් තියෙනවා. දුක්ඛ නිරෝධයක් තියෙනවා. ඒකයි බුදුහාම කියන්නේ දුක්ඛ කියන එකේ නිරෝධයක් තියෙනවා. දුක්ඛ නිරෝධය කියලා කියන්නේ දුකේ දුක්ඛ සමුදය නිරෝධ කිරීමක්. දුක්ඛය නෙමෙයි නිරෝධ කරන්නේ. දුක්ඛ සමුදය නිරෝධකින් දුක්ඛ අභිඤ්ඤයයි දුක්ඛ සමුදයක් තියෙනවා. ඒක පහ පහිනයයි. ඒකයි අයින් වෙන්න ඒ සඳහා මාර්ගයක් ඒ මාර්ගයට තමයි අවතීන වෙන්න ඕන නිරන්තරයෙන් නිරන්තරයෙන් නිරන්තර එතකොට ඒ මගේ අභිවාදනීය ගුරුතුමා සමහර වෙලාවට කියනවා මේක ඒ ශ්‍රද්ධාව කියන භාජනයට භාජනය අරගෙන ඒකේ ශීලවන්ත භාවයේ කියන පහන්තිරේ තියලා ආලා ගෞරවය කියන තෙල් ටිකත් එකතු කරලා සමාධිය කියන පහන් තෙරය අත්තු කරපුවාම ආලෝකයක් වෙන ප්‍රඥාව කියලා. ඒ ටිකයි කරන්න ඕනේ කියලා. මම ඔක්කොම හරියට කිව්වත් දන්නේ ඒ උපමාව. කොහොම හරි කරන්න ඕන ටික තමයි අපි එන්න ඕන දැන්. කොහොම හරි කරන්න ඕන. පුළුවන් ටිකට කරන්න වෙනවා. ඒකයි බුදුහාමර කියන්නේ මේක ඒකාංශික වශයෙන් අයන් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාට පොට්ටපාදමය ඒකාංශිකෝ ධම්මෝ පඤ්ඤත්තෝ දේශෝ පඤ්ඤත්. ඇයි බුදුහාමගේ ඇයි පොට්ටපාද මම එහෙම කිව්වේ ඒක නිබ්බානය සඳහා හේතු වෙන්නේ. ඊළඟට ආයේ බුදුහාමර එතෙන්දී කරන දෙයක් තියෙනවා ඊට පස්සේ ටිකක් ආදන්න එක කොච්චර දුරට කතා කරන්න යන්න පුළුවන් වෙයිද කියලා ඒ නිසා මේ පිළිබඳ සාකච්ඡා කරනවා නම් කල්ලත් අපි සාකච්ඡා කරමු සම්මා සම්බුදු සරණයි තථාගතයන් වහන්සේ වන්දනීයයි වන්දනීයයි වන්දනීයයි සාදු සාදු සාදු දැයි කල්ලාන මිතුම තියෙන අවස්ථාව තියෙනවා දිනුම් එකතු වෙන්නේ. තිරුවන් සරණයි ප්‍රථමම අතම බොහෝ සෙන් කෘතඥ වෙනවා සත්‍යජිත්තුමාට මොකද වෙනත් හැම දවසකම වගේ අපි තවත් ඉතිහාස කතාවක් වගේ සූත්‍රයක් අරන් කතා කරනවට වඩා එහාට ගිහිල්ලා මේක මේ අපේ නිර්වාණය නිරෝධය වෙතට එහෙම නැත්නම් චතුරාර්ය සත්‍ය අවබෝධය අවශ්‍ය පසුබිමත් එක්ම මේ සූත්‍රය යොදාගන්නේ කොහොමද කියන විස්තරය ඒ අදහස මේ තුල ගැබ් කරලා අපිට තේරුම් කරලා දීමට බොහෝ සෙයින් කෘතඥතාවය පළ කරනවා සල්ස තේරුම් ගන්න සාදු සාදු සාදු හොඳයි ශ්‍රීමති මහත්මිය අත්තරන් සරණයි සපේතුමට ප්‍රමාණකින් දලත මහත්තයා මේ වෙලාවේ ප්‍රශ්නයක් වශයෙන් නම් දෙයක් නැහැ. මම අත්මගේ ඔළුවට ආවේ මේ සත්‍යතුමා දේශනා කරා බුදුරජාණන් වහන්සේ අර තප්පණීය ප්‍රශ්න කියන්නේ නිරෝධයට සම්බෝධියට උදව් උපකාර නොවන විදිහේ දේවල් කතා නොකර ඒවට අදාළ වෙන විදිහට චතුරාර්ය සත්‍ය පැහැදිලි කරනවා කියලා අර ධම්මචක්කප්පවත්තන සූත්‍රය තමයි මගේ ඔළුවට ආවේ කතා කරන වෙලාවේ. බුදුරජාන් වහන්සේ ඒකදී දේශනා කරානේ දුක වශයෙන් ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායස කියලා. ඒ ආකාරයට සංකිට්ඨ වෙන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා. ඒක ඊළඟට සමුදය සත්‍ය වශයෙන් උන්වහන්සේ දේශනා කර තණ්හාව කියලා සතේතුමා පැහැදිලි කරා තණ්හාවම මේ දුකට හේතු වෙනවා කියලා පුනර්භවය ගැන දෙනවා නැවත නැවත නැවත ඉදීමක් ගැන දෙනවා යයන් තණ්හා පොනෝ ගවිකා නම් නිරාග සහගතා తත්‍ර සත්‍යාබිනන්දනිස් කියලා කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා වශයෙන් ඒක පැහැදිලි කරා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ නිරෝධ සත්‍ය වශයෙන් පැහැදිලි කරා. යොතස්සය තණ්හාය අශේෂ විරාග නිරෝධෝ. ඡාවෝ පටිනිස්සග්ගෝ මුක්ති අනාලයෝ කියලා. ඒ ආකාරයට ඒ තණ්හාවගේම නිරෝධය කිරීම නිරෝධාරය සත්‍ය වශයෙන් උත් නිරෝධාරය සත්‍යයට තියෙන ප්‍රතිපදා වශයෙන් අරිවට්ටංගිකව මග්ගෝ කියලා ආරෂ්ඨාංගික මාර්ගය සම්මාදිට්ඨිය ආදී අංගයන් එක්ක පැහැදිලි කරා සතේතුමා කියන වෙලාවේ මම ඒ ටික මෙනෙහි කරමින් ධර්මදේශනා වැහුවා බොහොම පිං හරිම සතුටක් දෙන සතේතුමා සමදනාටම තෙරුවන් සරණයි හොඳයි සේන මහත්මයා ඔබතුමාට සම්බන්ධ වෙන්න ආර්දනා කරනවා තෙරුවන් සරණයි වෙනද වගේම සත්‍යදතුමා දත්තන්ට ඉතාම පැහැදිලිව දේශනාව කළා. මට ඉතින් වැඩි දැන් ධර්ම දැනුමක් නැහැ සූත්‍ර පිටක ගැන. එකම දේ මගේ තියෙන්නේ පොඩ්ඩක් අර ආනාපාන සතිය ගැන පොඩ්ඩක් ඒ ගැන තමයි මම කරලා තියෙන්නේ කිහින් තමයි මම ගල්ප ගන්න බලන්නේ. ගිය සතියේ නම් ඒක සත්‍යදතුමා හොඳට පැහැදිලි කරලා දුන්න එකට ගැළපෙලා මේකත් ඒකට ගලප ගන්න පුළුවන්ද කියලා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් නම් බොහොම අපේ තෙරුවන් සරණයි. ඔව් තුමා සත්‍ය තුමාට ප්‍රශ්නයක් ඇටියට යොමු කළා දෙක. දැන් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආරි සත්‍යලා අපි වචන අහලා තියෙනවා. එතෙන්දී අපිට අයින් කරන්න බැරි දේවල් තමයි සම්මා කම්මන්ත සම්මා වාචා සම්මා කම්මන්ත සම්මාදී එතනින් පටන් ගැනීම. එතකොට ඊළඟ වචනයක් තියෙනවා අපි තන්නවා සම්මා සති. මොකක්ද ඒකට කියන්නේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා. ඒ පැත්තට දුවවන, ඇවිදවන ප්‍රතිපදාව. ගමන් වෙන ප්‍රතිපදාව, ගමන් කරන ප්‍රතිපදාව. එතකොට ඒ ගමන් කිරිල්ල වෙන කාටවත් කරන්න බෑ. මේ කතා කරන්න ඒක වෙනම පොදි නිසා මේ කියලා තියෙන්නේ මේ පොදිය මා විසින්ම ගලවන්න වෙනවා. ගැලෙව්වහම තමයි තේරෙන්නේ තියන්න අනිත් එක්කෙනාට තින්න තියෙන මේ පොදිය නේද කියලා. මේකද මේ අරන් ආවේ කියලා. ඒ වගේ. එතකොට ඒක එකක් තියෙනවා සම්මා සති කියලා. සම්මා සතිය කියනකොට අප දන්නවා අප අහලා තියෙනවා කතා කරලා තියෙනවා බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවා සතර සතිපට්ඨාන කියන ඒ සතිය පිහිටුවන දිශාවල් හතරක් මේ වචනයක් කියන්නේ මේ මේ අනිත්‍යව අයින් කරනවානේ මම මේ දිශාවල් හතරක් කියන්නේ තියෙන පැති හතරක් බුදුහාම කියන මෙන්න මේ පැත්තට සිහිය යොදන්න මේ පැත්තට සිහිය යොදන්න මෙන්න මේ දිශාවේ සිහිය තියාගන්න කියලා කාය වේදනා චිත්ත ධම්ම කියලා පැති හතරක් කිව්වා. මම අද අද විතරයි මේ වචනේ අපි පාවිච්චි කරන තේරෙන්නට අද විතරයි කියන්නේ පැති හතරක්. කියන්නේ දිශාවල් හතරක්, ෆීල්ඩ් හතරක් තියෙනවා. එක ෆීල්ඩ් එකක් තමයි කය. මොකද කය තමයි ලොකුවටම පැවැත්මේ අපිට තේරෙන්නේ ආනාපාන සතිය කරන්න බෑ අරූපී බ්‍රහ්ම ලෝකේ කියනකොට බ්‍රහ්ම ලෝකේ කියනකොට ඔක්සිජන් නැත්නම් ඒක කෙරෙන්නේ නැහැ. දිව්‍ය ලෝකේ උනත් ඔක්සිජන් නැත්නම් අනිත් හයේ ඒ ඒ කට්ටියට ඒක කරන්නත් බෑ. ඒතර ආනාපාන සතිය කරන්න පුළුවන් එකම ජීවියා එකම සත්වයා මේ ඔලු ගෙඩියක් මේ පෙනහල්ලක් මේ ශ්වසන පද්ධතියක් මහා ප්‍රාචීරයක් ලැබලා මේ බ්ලූ ප්ලැනට් එකේ පෘථිවි ගෝලය තුල ඒ පෘථිවියේ හිටිය අම්මා තාත්තා පෘථිවියේ හිටිය ගෑනු මිනිස්සු කියන ඒ දෙන්නගේ සංවාසයක් නිසා මගේ කර්ම මගේ කියන කියන ඒ සත්‍යයි කර්ම ශක්තිය නිසා එතෙන්ට සිංගගත්ත නිසයි මතුවෙලා ඇවිල්ලා දැන් මේ විශාල වෙලා සරං කලිසං කමිස ඇඳුම් නඳුන් සාරි සිවුරු අන්දලා තියෙන මේ පොදියට. කොයි පොදිය තුල තියෙන ශාරීරියක් ප්‍රධාන වශයෙන්ම ගොරෝසුම පැවැත්මේ ගොරෝසුම හරිය පඹ හරිය තමයි මේ මේ ශරීරය කාටත් තියෙනවා ඔලු අපි ඔක්කොටම ඔලු තියෙනවා අපි ඔක්කොටම ඇස් බැම තියෙනවා අපි ඔක්කොටම ඇස් පිහාට තියෙනවා අපි ඔක්කොටම ඇස් ගුලි තියෙනවා හැම තියෙනවා නහයක් තියෙන කාටත් නහය සිදුරු දෙකක් තියෙනවා ඕකේ ඇතුළට අස්වසනාලයක් කියලා එකක් තියෙන ගලනාලයත් එක්කම ගිහිල්ලා ඒකේ ඊට පස්සේ මහත් පාචීරේ උඩහට පල්ලෙහාට වෙනවා මේ ඒවා මේ ඉන්වලන්තරි මං හිතලා කරන්න ඕන ශරීරයක් ගත්තා නම් ශරීරයක කරනවා මේ මං තමයි ඇතුළල ඉන්නේ මේකට විඥානය ශරීරය ගත්ත හින්දා ඒක උඩට එනවා යටට යනවා උඩට එනවා යටට යනවා ඒකතෝ හුස්ම ගන්නවා නමුත් ඒ ශ්වසනය කියන එක තමයි මගේ ජීව රිද්මය ඒක නැත්නම් මේ ශරීරය තියෙන්නේ ඒ නිසා ආශ්වාස ප්‍රශ්වාස වලට යොමු කරාම තණ්හාද අලුතින් හොයාගෙන හොයා වැඩගත් දේවල් නෙවෙයි නමුත් මේක හොඳ දෙයක් හිතා ගන්න. මේ සිතිවිලි වැඩි වෙන්න වැඩි වෙන්න ඔක්සිජන් අඩු වෙනවා. සිතිවිලි වැඩි වෙන්න වැඩි වෙන්න ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා. හොඳට හිතලා බලන කතාවක්. ඒ නිසා ශාරීරිය මු ශරීරය කියන එක ප්‍රාණවත් වුණාම තම ප්‍රාණවත් වෙනවා කියන්නේ ආධ්‍යාත්මිකයෙන් ප්‍රාණවත් වෙනවා. මොනවද කියන්නේ? වචන පස්සද්ධියට එනවා ඊට පස්සේ. කර්මන්නේ වෙන්න පටන් ගන්නවා. ආස්වාස ප්‍රස්වාසයට හිතියමු කරාම බුදුහාමුදුරු කියන්නේ නිසා තමයි ආනාපාන සතිකෝ බීක්කේ භාවේ තබ්බා විතක්කු පච්චේදාය. අර සංඥාවෙන් පස්සේ ඉන තිබිලි රාශිය විතර්ක රාශිය හිතේ කතා කිරිල්ල වචන නතර කරන්න ආනාපාන සතිය වදන්න. එතකොට ආනාපාන සතිය සංඥාව ළඟ නතර වෙන විතර්කයේ ළඟ නෙවෙයි එතකොට. එතකොට මගේ කතා ලෝකෙින්ම අයින් වෙනකොට මට කතා කරන්න නැති නැති ලෝකයක් තියෙනවා. කතා කරන්න නැති ලෝකයක් කියනකොට කොච්චර හොඳද මම වචන නැති ලෝකයක්. දේශපාලනේ නෑ කෑම බීම නැහැ. ඒවා ගැන හිතෙන්නේ නැහැ. ඒක තමයි ආනාපාන සතිය වෙන්නේ. මේ ආනාපාන සතිය එක්ක යෑම නිසා විතක්ක අඩු වෙනවා. නමුත් වාසිතා පැත්තක් තියෙනවා. මේක ඉක්මනින් විපස්සනාවට නැඹුරු කරන්න පුළුවන් ගතියක් තියෙනවා. හේතුව මොකද මට තේරෙනවා මේකේ ඇතිවීම නැතිවීම කියන එක තේරෙනවා. අනිත් ඒවට වඩා අට්ටික සංඥාව කියනකොට අටකෝටු ඇතිවීම නැතිවීම බලන් ඒක සංඥාව දුක්ඛ සංඥාව අනිච්ච සංඥාව ගන්න අමාරුයි. මොකද අට්ටික සංඥා කියනකොට අවුරුදු 10 ඉඳන් මතක් වෙනවා නම් අද අවුරුදු 60 නම් අවුරුදු 50ක්ම මේක තිබුණා කියලා හිතනවා. නමුත් ඔය ආනාපාන සතිය වඩනකොට මේ කතා කරන්න ටිකක් ඒක කරන අඩුයි හැබැයි හොඳ ඒකට ක්‍රෙඩිට් පිරිනමන් දෙපায়ে සඳහා නම අපි දිග ආශ්වාස ප්‍රශ්වාසයක් ගන්නකොටම හිතලා මේ තත්පරෙදී අපට පුළුවන් ඔය කොහොම හිතේ කතා කරන දේශපාලන කතාවල් ධර්ම කතාවල් ඔක්කොගෙම ඇඟයින් වෙන්න. ඒතොර සිතවිල්ලක්වත් නැහැ. විතක්ක නැහැ බුදුහාමුදුරු හරි බුදුහාමුදුරු හරි බුදුහාමුදුරු වරදෙන්දි දෙන ඉන්න සම්‍යා සම්බුද්ධයි ආනාපාන සති පිටේ භාවිතබ්බ විතක්ක පච්චේදාය එතකොට ඒක දොරටුවක් වුණාම ඊට පස්සේ අනිච්ච අනිච්චානුපස්සය අසසිසා මිස්සිකත් අනිත්‍ය දකිමින් මේකේ වෙනස වෙනස් වීම දකිමින් ආස්වාද ප්‍රසවාස කරන්න යා පුරුදු වෙනවා එතකොට මුළු පැවැත්මේම තියෙන ආස්වාස ප්‍රස්වාස කියලා වුණත් හිතෙන් තියෙන ආස්වාස ප්‍රස්වාස වෙනවා ශරීරයක් නැතුව කියලා හරි. මේ ධර්ම විරෝධී කතා නෙවෙයි. කර කරන්නේ කරනකොට කරලා අර ශරීරයත් එක්ක සම්බන්ධ වෙන්න. අනිච්චානුපස්සී දුක්ඛානුපස්සී තියෙනවා. ඊට පස්සේ අනිවාර්යෙන් නිරෝධානුපස්සීව ආස්වාස කරන්න පුළුවන්. ආස්වාස ප්‍රස්වාසයේ Nirodha විතරක් නෙවෙයි විපස්සනාවෙන් හොයාගන්න පුළුවන් මේ මේ ගුලිය නිරුද්ධ මේ සත් සත්‍ය ජී කියන සත්වභාවී විශේෂත්වයක් නැහැ කියලා ඔහුගේ හුලං අරින්න පුළුවන් වෙනවා. නාම රූපත්වයේ පොදුත්වයේ විශේෂයෙන් රූපවල පොදු බව. එතින් ඊට පස්සේ ආස්වාස ප්‍රස්වාස සංයන් කරන්නේ අපිට තේරෙන භාෂාව තමයි ඔකනම් මූල කර්මස්ථානය නිරෝධානුපස්සී විරාගානුපස්සීව සහ පටිනිස්සග්ගානුපස්සී අසසිසමිසිකිත කියන්න පුළුවන් එතෙන්ට ගියාම බුදුහාර කියනවා හතර අර ක්ෂේත්‍ර හතරටම දිසාවල් හතරටම පැති හතරටම සතිය යොදන් සතිය විතරන්නේ සම්පජානයත් එක්ක එන්නේ සම්පජානේ ඊට පස්සේ එනවා එකක් එක්ක ඒකට අහවලා ආස්වාස ප්‍රස්වාස කරනවා නෙවෙයි. ඉතින් දැන් මේ ඉගෙනගත්ත ධර්ම කාරණා එතකොට අපිට තියෙන ආස්වාස ප්‍රස්වාස නෙවෙයි මේ අහවලා. මේ මම කියලා. ඒක වෙනම සිද්ධ වෙනවා. ඒතකොට පෙනහරු තියෙනවා. පෙනහරු තියෙනවා නම් ගර්ථ තියෙනවා. මහා ප්‍රාචීරයේ ඩයෆ්‍රම් එක වැඩ කරනවා. ඒකට හුස් හුලං යන ඇතුළ වෙන පිට වෙනවා. ඩියුක් මහ ලොකු දෙයක් නෙවෙයි ඒක අවුල් කරනවා. මේ නිල් පෘථිවිය තුළ කටුස්සෙක් ඇති වුණා නම් එයත් කරනවා. වවුලෙක් ඇති වුණා නම් වවුලත් කරනවා. තථාගතයන් වහන්සේගේ කවදාත් අහපු නැති ප්‍රත්‍යන්ත ජනපදවල ඇත්තොත් ඒක කරනවා. ඇමසෝන් වල ඇත්තොත් ගෝත්‍රික ජනතාවත් ඒක ඔස්ට්‍රේලියාවේ ඇත්තොත් ඒක කරනවා. එතකොට මට තේරෙන ඒක පොදුත්වේ පොදුත්වයට ආවහම පෞද්ගලිකත්වය කියන කතුරුදහන්. ඒ පෞද්ගලිකත්වය අතුරුදහන් වෙන තැන පවතින්ට 아무තු කෙනෙක් නැති නිසා පවත්වන්නට භව තණ්හාවෙන් ගෙවල් හදන්නේ භව ගෙවල් හදන්නේ සංසාර ගෙවල් හදන්නේ හිතින්. ඒ පවත්වන්න කෙනෙක් නැහැ. එතන කවුද දාන්නේ? සමන්ත දරුවෙක් නැත්තම් දරුවා වෙනුවෙන් ගයක් හදනවා කියලා කතා කරන්න දෙයක් නැහැ. නමුත් ගයක් හදනවා. ඒ ගේ හදන්නේ අර මම දරුවා ඇත්තෙන්ට දාන්න ඕන. ඒ හින්දා. ඒ විදිහට පුළුවන් ආස්වාස ප්‍රස්වාසයත් එක්ක යන ගමන් මගේ බුදුහාර කියන්නේ නේ ඒකේ හොඳයි කියලා මොකද සාරිපුත්ත හාමුදුරුවෝ පුංචි රාහුල ඇත්තගේ උපාධ්‍යයන් වහන්සේනේ බුදුහාරයාට කියලා දුන්න අර පටිවි සමං තේජෝ සමං වායෝ සමං ආකාශ සමං භාවනා කරන්නත් ඒවා කරන අයත් එයාටත් හොඳ ඥාන තියෙන්න ඇතිනේ සිද්ධාර්ථයෙන් ආපු ඒවානේ ඉතින් මහත් මේ සාරිපුත්තන් වහන්සේ කිව්වේ ආනාපාන සතියත් වඩන්න කියලා රාහුලට. ඒ ඒ කියන්නේ දැන් මේ භාවනාව කරන්න කියන එකටත් වඩා මට තේරෙනවා යා කොහෙද යන්නේ කියන එකත් ඇත්තටම තේරෙනවා. මේ අසිත රාහුල කියන එක්කෙනාගේ ආස්වාස ප්‍රස්වාසයේ යොමු කරු රාහුල කියන එක්කෙනා අතු දහන් වෙනවා කියලා. ඒ ඒව හොඳ දේවල් ඒ හොයාගන්න තැන්වල. අපි සහමිදින්න මේනවා වචන වලට බාවෙන්න එපා මේ අව탁ෂේරු කරන්නත් එපා තාම මම නම් වැඩි දන්නේ නැහැ කියලා. ඒක හොඳයි ඒක නිහතමානීව ප්‍රකාශ වෙන එක. අපි කවුරුත් එහෙම හොයනකොට තමයි ওই ප්‍රශ්න අහනකොට තමයි හොයන්න හොයනකොට තමයි තවත් හම්බ වෙන්නේ. සමහර ප්‍රශ්න අතිශයම උතුම් ඒ වගේ ප්‍රශ්නයක් ඇහුවාම බොහෝ ගැඹුරකට යන්න පුළුවන්. නමුත් අර අදි탁ෂේරුව වගේම අව탁ෂේරුවත් නොකර ඉන්නවා නම් හොඳයි. මොකද අප ආර්ය පුජ්‍යල භාවයට ඇතුල් වෙන ඇත්තු ඇත්තේ. අපි අනිත්‍යයට හිංසා කරන්න, අනිත්‍යයට වෛර කරන්න, කාගේවත් යමම් මග අවහිර කරන්නේ නැහැ. ඊර්ෂ්‍යාව තියෙනවෙන්න වුණොත් ඒව නිසා අනිත්‍යයට හිංසා කරන්නේ. ඒ නිසා කියන සතුටු වෙන්නත් ඕන අපි. ඒ ඒ පීති මනස කායෝ පස්සම්පති පස්සත් කායෝ සුඛං වේජ්ජේති සුඛිනෝ චිත්තං සමාධියති එනිසා බුදු සරණයි මම ගොඩාක් කතා කරාට මටමයි කතා කරගත්තේ බුදු සරණයි සාදු සාදු සාදු හොඳයි අනිකුත් කල්ලා මිතුරන්ට අවස්ථාව තියෙනවා ප්‍රශ්න ඉදිරිපත් කරන්න අවසානයේ හොඳයි සත්‍යතුමානි අපි මම හිතන කල්ලාන මිත්‍රින්ට අද සාකච්ඡාන් අතරම ප්‍රශ්න ඉතුරු නැහැ. ඉතින් අපි මේ සාකච්ඡාව නිමා කරන වෙලාවට කිට්ටුලා තියෙනවා. එහෙමනම් අපිට සාකච්ඡා නිමා කරන්න පුළුවන් සත්‍යතුමානි. සම්මා සම්බුදු සරණයි පොට්ටපාද සූත්‍රයේ අවසාන ටික ඊළඟ සතියේ આવොත් ඉවර කරගන්න පුළුවන් කතා කරලා හොඳ හොඳ හොඳ දෙයක් ඊළඟටත් එන්නේ. හොඳ දෙයක් ඊළඟටත් උන්වහන්සේ පුට්ටපාතුමාට කතා කරා. අර මතක් වෙච්ච නිසා සිහිපත් කරන අර හිමාය ධම්මානු ධම්ම පටිපත්ත්‍යා බුද්ධම් පූජේමි කියලා කියන්න පුළුවන් නම් හිතින් අර භාවනාවේ වගේ තැනකට එනකොට මම කියන එකන අතුරු දහන් වෙනවා හිතේ. තථාගතයන් වහන්සේ මගේ ශාස්ත්‍රඥ වහන්සේ නිසා ඒ ප්‍රතිපදාවෙන් මම උන්වහන්සේට ගෞරව කරනවා කියලා. ඒකත් ඒකත් ත්‍රිපත් තුනත් හොඳයි ඒක ඕන දෙයක් කල්ලිවිලි මාය ධම්මාන් ධම්මපටිපත්‍ය බුද්ධම් පූජේමි කියලා. පිළිවන් මේ කරන්න පිළිවන් ඒක ළඟ වැඩි ඒ තරමට ළඟයි අපිට ඒක අමාරු. අපි හිතමු මේ අත තියෙනවා නිකට හරි නහය අල්ලන්න පුළුවන් අපිට. ඒක ඇඟිල්ලක් තික් කළාම නමුත් මුගක් වෙලාවට මං කරන්නේ මේක ටිකක් ඔළුව වටේ කරකලා බෙල්ල වටෙන් කන පැත්තෙන් අරගෙන නහය අල්ලන්න හදනවා කියලා. ඒ ඒ ඒ වගේ ඒක ඒක අර මනෝ විසින් හදලා තියෙන මනෝ මේක මාර්ගයේ දුරයි මේක හරි වැඩි කියලා තමන් අව탁සීරු වෙන විදිහට අපි හිතලා අධි탁සීරුවක් නෙමෙයි හොඳ නෑ ප්‍රතිපදාවට ඇවිල්ලා ඉන්න ඕන එහෙම වුණාම මේක කරන්න පුළුවන් කියලා හිතන කරන්න පුළුවන් කියලා හිතීමම ඒ ගමන්ට උදව්වක් වෙනවා කරන්න පුළුවන් කියලා හිතුනහම ඒකට ලොකු උදව්වක් වෙනවා එනිසායි ආදී ඒ ශ්‍රද්ධා කියලා කියන එක එකක් තියෙන සම්පක්ඛන්දන ලක් ශ්‍රද්ධා කියන්නේ කොන්ෆිඩන්ස් එකක් තියෙනවා කියන යන්න පුළුවන් කියලා ඉස්සරහට ඒ කියනවා සම්මා සම්බුදු සරණයි තථාගතයන් වහන්සේ තමයි කෘතඥතාව පිරිනවන්න ඕනේ මේ කතා කරන දේවල් මේ දත් දන්නේ නැහැ මේ දිව දන්නේ නැහැ ගුරු දන්නේ නැහැ කෙල දන්නේ නැහැ කියන්නේ නහය දන්නේ නෑ ඒ හාඳ එන අපේ නහලු හුලං එක්ක ඇවිල්ලා එක් පිට එනවා ආයි එකත් අමුතුම හැකියාවක් තම සතර බැලුවා නිසා මේ අමුතු දෙයක් කියවෙලන අපි හොයා බලන්න වෙන අපගෙන්න සම්මා සම්බුදු සරණයි කොහොම් පින්දල්වත් මහත්මයාටත් අපේ සිත් පිරිසිදුයි පිවිතුරු නිර්මලයි හොඳ පැතුම් රසක් හොඳ අධිෂ්ඨාන සක් කරමු මේ ජීවිතයේ මේ භවයේ මේ සිර දරා පෝෂණය කළ යැත්ති සාංශාරික වශයෙන් සූපත්ති වතවත් ඇත්ති ඇති වගේ පියානන්ද පරමු යහපතම දකිත්වා මේ පුණ්‍ය චේතනා කුසල චේතනා බලවත් උපනිෂ සම්පතක් වීමෙන් අපේ ඉදිරිදී මග තවදුරටත් භාග්‍ය සම්පන්න වේවා සසර වසනතුරු කිසිමකුත් නැ මේ පවතිනතුරු උදාර ගති පැතුම් නැති උදාර මිත්‍රයන් මිතුරයන් පමණක් මැසුර ලැබීවා. අපේක්ෂය සඳහා අප්‍රමාණ ලෝක සත්වයාට මේ નિરර්ථක ගමන පිළිබඳ තේරුම් බේරුම් කර දීම සඳහා සද්ධාවිය සත් සමාධි ප්‍රඥා ක්‍රමී මූකාගේ ඒවා සම්මා සම්බුදු සරණයි තථාගතයන් වහන්සේට নমස්කාර වේවා බුදුසසුන සාදු සාදු සාදු